ඉන් අනතුරුව බුදු පියාණන් වහන්සේගේ අර සුවිශේෂීම භවනා ක්‍රමයේ වෙන ආනාපාන සතිය සම්බන්ධයෙන් කතා කරන්නට පටන් ගත්තා. ඉතින් ඒක කරගෙන යන අතර ගිය සතියේදී මගේ මතකයේ හැටියට අපි කතා කළා අර ආනාපානයට සැපමිනෙන කෙනා මූලිකව එන කෙනාට ඒ ආනාපානයේ තියෙන ස්වභාවය එකම ඉන්නට පුළුවන් කමක් හම්බ වෙන වටපිටාව කොහොමද සකස් කරගන්නේ වගේම ඒකට තියෙන බාධකයන් මොනවද ඒ බාධකයන් එක ආශ්වාසයක තියෙන ආශ්වාදය විඳින්න ප්‍රාශ්වාසයක තියෙන ආශ්වාදය විඳින්න ඉගෙන ගන්න කොහොමද කියන එක ගැන යම් කිසි විදිහකට යෝජනා මාත්‍ර කීපයක් ඉදිරිපත් කරන්නට උත්සාහයක යෙදුණා. ප්‍රායෝගිකව භාවනාවට මුහුණ දෙන ඇතෝ ඔය කියන කාරණාවල් මං නොකියුවාට ওই විදිහට දැන කියා ගනීවි කියන එකයි අපේ විශ්වාසය. මොකද සාංශලත් එක කතා කරනකොට මහතුරුන් වහන්සේලත් එක කතා බහ කරනකොට උන්වහන්සේලා කියන සහ පුතේ පතේ තියෙන විදිහයි මේක. ඒකයි අර මහා කොටිතයන් වහන්සේගේ තේරගතාවෙත් සඳහන් වෙන්නේ ආනාපාන සතියස්ස පරිපුන්නා ස්වභාවිතා කවුරු හරි කෙනෙක් ආනාපානය කියන භාවනාව නැත්නම් හුස්ම පෙරටු කරගන්නා වූ භාවනාව පරිපූර්ණ හැටියට පුරුදු කරනවා නම් එයා කරන්නේ ඒක අනුකුබ්බං ಪರಿචිතා යථා බුද්දේන දේශිතා. ඒක කරන්නේ යා අනුපූර්ව හැටියට කරනවා අර තනින් තනින් වැඩින් වැඩින් නෙවෙයි බොහොම පිළිවෙලකට වැඩේ කරගෙන යනවා මොකද මේ බුද්ධ ශාසනයේ පිනතුනේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ කියන ලක්ෂණ වලින් යුක්තයි මේ ශාසනය තුල මේ ධර්ම මාර්ගය තුල මුල හරිම පැහැදිලි පිරිසිදුයි අපිට තේරෙනවා පේනවා මැද හරිම පැහැදිලි පිරිසිදුයි අපිට තේරෙනවා අගත් එහෙමම තමයි. හැබැයි මුල නොකර අග හොයන්ට ගියොත් ටිකක් අවුලක වැටෙනවා. ඇත්තටම කිව්වොත් ලොකු අවුලක වැටෙනවා. ඕක අර අර දේශනාවේ සඳහන් වෙන්නේ ණයාව නැට්ටෙන් අල්ලනවා වගේ වැඩක්. ඉතින් ණයාව බෙල්ලෙන් අල්ලගත්තා නම් සර්පයා අපිට අල්ලගන්න පුළුවන්. කොහොම නමුත් මේ සංසාරගත ණයාව අපි මේ දුකට ඇදලා දාන සංහාවවයි මේ බෙල්ලෙන් අල්ලන්න උත්සාහ කරන්නේ. ගොඩක් වෙලාවට මේකේ හරි ක්‍රමය නොදන්නා හින්දා බොහෝ විට අල්ලන්නේ නැට්ටෙම්මයි අල්ලපු ගමන් අපිටමයි ගහන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඒකයි කට්ටිය භාවනාව කරගෙන ගිහිල්ලා කාලයකට පස්සේ කියන්නේ ආ පෝ මං ඕක කරලා තියෙනවා මෙච්චර කාලයක්. ඕකෙන් වැඩක් නැහැ. කිසි ප්‍රයෝජනයක් නැහැ. ආන්ගේ තාලෙට. හේතුව තමයි එතකොට අනුකුබ්බං ಪರಿචිතා යතා කියන කොටස පැමිණිලා නැහැ වෙන්න ඕන. මොකද අනුපූර්ව හැටියට කරන්න ඕන පිළිවෙලකට පුරුදු කරගෙන යන්න ඕන කියන එක නැතුව තමන්ගේ හිතුව මනාපෙට මේක කරන්න ගියේ හිඳයි ආත්ම සංඥාව මත පිහිටවලා කරන්ට ගිය හන්දයි මේ පඹ ගාලේ පැටලිලා ඉන්නේ කියන එකයි අපේ දැනුම. ඉතින් බුදු පියාණන් වහන්සේ කියලා දීලා තියෙන හැටියට පුළුවන්කම තියෙනවා නම් පිළිවෙලකට කොනකට කරගෙන යන්න. පුරුදු කරනකොට ඔගේ කොනක් තියෙනවා. නමුත් පසුව අපිට ඕකේ අපි විචක්ෂණ වුණාට පස්සේ විශාරද වුණාට පස්සේ ඌමනා තැනකට යන්න පුළුවන්කම තියෙන්නත් පුළුවන්. ඒක පසුකාලීනව සිද්ධ වෙන දෙයක් වීවි. ඊට මූලිකව අපි මේ ආනාපාන සතිය කියන එකට යන්නේ කොහොමද කියන එක සහ ඒ දේවල් හසුරුවා ගන්න තේරුම් ගන්න කොහොමද කියන එකයි ඔහුගේ සති කීපේ පුරාවටම කියන්න උත්සාහ කළේ. ඉතින් ඔයයන්ටත් මතක ඇති මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආනාපානය අපිට බාගදා මුල තේරෙන්න පුළුවනි මුලින්ම නැත්නම් ආශ්වාසය පටන් ගන්නකොටම අහුවෙන්න පුළුවනි මැදදී අහුවෙන්න පුළුවනි ඕ ඒක අගදී අහුවෙන්නත් පුළුවනි ප්‍රශ්නයක් නැහැ ඒ වෙද්දී අපි ඉගෙනගෙන තියෙනවා නම් අර ඒක අනුමත කරන හිතක් හදාගන්න ඒ ලැබෙන එක මොකක්ද පේන එක මොකක්ද මොනවා වුණත් කමක් නැහැ ඒ ලැබෙන දැකෙන දැනෙන තේරෙන දේ ඒ විදිහටම අනුමත කරන්ට අපි හිතක් හදාගෙන තියෙනවා නම් ඒක විශ්වාස කරන්ට හිතක් හදාගෙන තියෙනවා නම් අපේ ඉස්සරහට හරියට අපේ අර පංච ඉන්ද්‍රියන් ටික පේන්න පටන් ගන්නවා වගේ වැඩක් වෙන්නේ. ධර්මයේ තුල පංච ඉන්ද්‍රියන් ටිකක් වෙනස් විදිහකින් ටික ටිකකුත් කියවෙනවා සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන. ඉතින් ඔය කියන ආකාරයට අපිට විශ්වාසයක් තියෙනවා නම් ආනස ආස්වාදේ මුල දැක්කා හෝ ආශ්වාසයේ මැද දැක්කා හෝ ආශ්වාසයේ අග දැක්කා හෝ මේ ආශ්වාසයක් තමයි කියලා හිත තියෙනවා නම් ආ එහෙනම් ප්‍රශ්නේ හරි. හැබැයි වැඩේ තියෙන්නේ අපිට බාගදා වුමනා වෙන්න පුළුවන් ඔය කියන ආශ්වාසයේ මුල ඉඳලාම දකින්න. නමුත් හිත තාම ඒක දකින්න තරම් සුසරණ වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක බලන්න බෑ. ඒක දකින්න බෑ. ඉතින් ඔන්න ඔය කියන කාරණාවන් වලදී ගොඩක් වෙලාවට අපිට කරදර බාධක ඇති කරන්නේ අපි අර හිතේ හදාගෙන තියෙන අපේ දැනුම් ස්වභාවයන් ටික අනම් බලන් ඒව තමයි. ඉතින් භාවනාවට යන්න කලින් ලොකු කුණු බක්කියක් තියාගන්න කියලා තායිලන්තෙදී අපිට උගන්වනවා. වෙන මොකක්වත් නෙවෙයි දන්න කියන ඔක්කොම ටික උකට දාන්න කියලා කියන්නේ. ඒ වගේම කියනවා ඒක යට අඩිය කපන්න කියලා. මොකද නැත්නම් යණ යන දන ගුණ බක්කේ අරගෙන යන ගුණුත් එක්කනේ. එහෙම නෙවෙයි. යට අඩිය ගප්පුවාම තියෙන ගුණ ටික දැම්ම එතන ඒ ටික හැල්ව ගියා යන්න බක්කේ විතරක් අර. ආන් ඒ. ඉතින් කෙසේ හෝ වේවා භවනාවට ඔය කියන ආකාරයට පැමිණෙන කෙනා මීට පෙර ආතුව කතා බහ කරා ඔකට කලින් තියෙන ප්‍රශ්න මොනවද අර එහෙමයි කියලා. මම හිතනවා නැත්තන්ට ඒවා මතක් ඇති කියලා මතක ඇති කියලා සිහිපත් වේවි කියලා එහෙම නැති කමක් තියෙනවා නම් කාරුණික වෙලා පහුගිය දේශනා ටික අහන්නත් ඕන. මොකද ඒවා විස්තර කරන්න ඇත්තටම දැන් කාලය නොවන හින්දා. ඉතින් භාවනාවට ওই විදිහට පැමිණෙන කෙනාට දැනෙන්න පටන් ගනී, පේන්න පටන් ගනී මේකනම් හැමදාම නම් කොහොම නෙවෙයි කොහොම කිව්වත් ඒකාකාර විදිහකට නම් සිද්ධ නොවන බව. සමහර දවසට හුස්ම හොඳට පේනවා. සමහර දවසට නෑ. සමහර දවසට හුස්ම ටිකක් අර්ථයට සහිතයි. සමහරක් වෙලාවට හුස්ම භාගිත දැනෙලා නවතිනවා සමහරක් වෙලාවට ආස්වාසය විතරයි ප්‍රකට සමහරක් වෙලාවට ප්‍රාස්වාසය විතරයි ප්‍රකට ආන් මේ වගේ මහා කලබ ගෑණි ගොඩක් තියෙනවා මේක ඇස්සේ නමුත් අපි අර අපේ මමායනේ කියන දෙයට මමත්වය කියන දෙයට මගේ උවමනාව කියන දෙයට යන්ට දීලා තියෙනවා අර මතුවෙන දේ මොකක් හෝ වේවා ඒ දේත් එක්ක සාමයෙන් ඉන්න අපි හිත හදාගන්න අර දන්න කියන දේවල් ටික ඔක්කොම කුණුබක්කයට දාලා ඇවිල්ලා තියෙනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේදී ඕක විස්තර කරන්නට හෝ ਵਿਚාරය කරන්නට ඊවගේ දෝෂ දකින්න මොනවත් කරන්න යන්නේ නැති වේවි. අහා තියෙන්නේ මේකයි එහෙනම්. හ්ම් කමක් නැහැ. කියන තැනට එන්න පටන් ගනී. එහෙම නැති තාක් ඔන්න ඉතින් ප්‍රශ්න හදාගන්න. ඒ වුණාම ප්‍රධාන වශයෙන්ම හැදෙන ප්‍රශ්න අතර මම කියන්න කැමතියි. ආනාපානය දකිනකොට තේරෙනකොට සමහරක් විට තේරෙවි උඩතල්ලයි යටතල්ලයි හොකට කිටි කිටි තද කරගෙන ආනාපානය හොයන බව. බලන්න අපේ ශරීරයට අපේ සිහිය ආහම අර බාහිරට යන සද්දපද්ද වලට සිටිවිලි වලට යන්න තියෙන ඒ දේවල් ටික ආවරණය කරගෙන ඒවා ඒවා කරන හැටි ගැන ඉගෙනනවා. ඉතින් ඒ ඒ ක්‍රම ටික පාවිච්චි කරගෙන ශරීරයේ මතු පිටටත් ඇවිල්ලා ඉඳලා ඊළඟට ශරීරයේ අභ්‍යන්තරයටත් ඇවිල්ලා ඉඳලා ඊටත් පස්සේ ආනාපානය බලන්න පටන් ගන්නකොට තේරෙයි ආනාපානය තේරෙනවා නැති වෙනකොට පොඩ්ඩක් මේක හොයන ගතියකුත් තියෙනවා. ඒ හොයන ගතිය ප්‍රකට වෙන්නේ කොහොමද? දත් ටික පූට් වෙනකම් හොඳට තද කරගෙන ඇති. බලන්න හොඳට හොයලා. ඒක නැත්තම් දිව උඩ තල්ලට හොඳට තද කරගෙන ඇති. බෙල්ල දික් කරගෙන ඇති. මටත් මතකයි භාවනා වැඩසටහන් වලට එහෙම ගියාම සමහරක් වෙන්න ආනාපානය යන නාසිකාග්‍රය හොයන්න ජිරාෆ්ලා වගේ ඉතින් බෙල්ල දික්කගෙන ඉන්නවා නහය උඩහාට තියාගෙන. ඉතින් හොඳයි ඒක. හොඳ හොඳ එක්තරා පැත්තක ඉතින් මොකක් හෝ විදිහේ වීරියක් තියෙනවා සම්මාද කියන එකයි ප්‍රශ්නේ. ඒක ලොකු ප්‍රශ්නාර්ථයක්. කොහොම නමුත් සුසුම් පොද අපි නිසල්මනේ දකිනවා නම් ඒ නිසල්මනේ දකිනකොට ඔය කියන කායික සකස් කිරීම ටික ලිහිල් වෙන්න පටන් ගන්නවා. මොකද ඒ සුසුම් පොදට තියෙන විදිහට අපි තියෙන අවසර දෙන හින්දා ඕකේ මූලික අඩිතාලම් ටික අපි ඉගෙන ගත්තේ. අර හිත දුවන එකට දුවන්ට අවසර දීලා. අත් ඇහෙන එකට ඇහෙන්න අවසර දීලා. එතකොට මේ දේවල් ටික පුරුදු නොකර කවුරු හරි කෙනෙක් හිතනවා නම් අන්න අර මුල කරන්නේ නැතුව මැද කරන්න කල්පනා කරන කෙනෙක්. එතකොට ඔයතුම Taman දිහාවට හැරිලා බලන්න ඕන දැන් එහෙනම් මං හිතන්නේ මොන තාලෙද්ද? මං ඉන්නේ ওই ওই හාමුදුරුවෝ කියන එකේ මොන පොඩේද කියලා. ඒකයි ගිය සතිය මම අර කියන්න ගොඩක් උත්සාහ කළේ මේ සතිපට්ඨානය කියලා කියන්නේ මූලිකව අපිට කනට ගන්න බව. මේකේ අපේ වැරැද්දමයි පෙන්වන්නේ එපාම වෙනවා ඒකෙන්. ඒකින්ද ගොඩක් කට්ටිය මේකට මනාපත් නැහැ. නමුත් ඕක කරන්නේ නැතුව නිවන් දකින්න බෑ. එසේ හෝ නමුත් අපිට ආනාපානය දකින්න ඉගෙන ගත්තාම ආනාපානයත් එක්ක ඉඳ ඉගෙන ගත්තාම ඊළඟට අපේ ශරීරයේ ආනාපානය තුලින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊට කලින් උනේ ශරීරයේ තියෙන වේදනාවල් ප්‍රකට වෙලා ආනාපානය බලන එක ටිකක් අඩලුහුඩු වුණා. ටිකක් හොයාගන්න අමාරු වුණා වගේ වුණා. නමුත් දැන් හිත ප්‍රබහස්වර වෙන්න පටන් ගන්න පුළුවන්. හිත විවෘත වෙන්න පටන් ගන්න පුළුවන්. හිත අවදිමත් වෙන්න ආලෝකමත් වෙන්න පටන් ගන්න පුළුවන්. දැන් ආනාපානය දකිනවා ඒත් එක්කම ශරීරයත් ප්‍රකට වෙන්න පටන් මේක ගොඩක් විට එක හා සමාන වෙලාවක වගේ වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් ආනාපානය තුල තියෙන සිහිය කඩ කරගන්නේ නැතුවම ශරීරය තුල තියෙන ඔය පස්සද්දි ගුණ හෝ අර මුළු සැහැල්ලු ගුණ හෝ ඒ වගේ නැති ගුණයක් දැකලා ආපහු ආනාපානයටත් නිරුපද්‍රිතව එන්න පුළුවන් වෙන විදිහේ tempat බවක් අපි හදාගෙන තියෙනවා. හැබැයි ඕක හදාගන්න බෑ අර අපේ උවමනාවකට අත ගන්න පටන් ගන්නවා. ආනාපානෙ විතරක්ම බලනවා මේ වේදනාව අනම්මන ඔක්කොම බැහැර කරනවා කියන ඒ ස්වභාවයට ගියොත් නම් බැරි. ඉතින් කොහොම නමුත් ශරීරයේ ලිහිල් වීම, ඉහිල් වීම කියන ටික අපි මූලිකව සිදු කරන්නට උත්සාහ කරා විතරනේ. ආනාපානය දකින්නකොට ඔය කියන විදිහේ ශාරීරිකව කොහේ හරි තද කරගෙන තියෙනවා නම් හුස්ම හුස්ම දකින්න ඕන කියන අදහසෙන් හුස්ම බලන්න ඕන කියන අදහසෙන් හුස්ම දැනෙන්නේ මෙන්න මෙහෙම විදිහට කරගත්තොත් තමයි කියන අදහසෙන් අපිට ඇත්තටම කරන්න පුළුවන් එකම එක දේ මානසිකව ඕකට කාරණු කාරණා එකතු කරන එක බැහැර වුණොත් එහෙම ශාරීරිකව පොඩ්ඩක් අර යම් කිසි විදිහක බලයක් යොදවන කාරණාවක් වගේ වෙන්න පුළුවන්. අන්න ඒව තමයි ගොඩක් පිට ප්‍රකට වෙන්නේ ඔය අර දත් ඇඟි දෙක හොඳට තද කරගෙන ආනාපානේ බලන්න හද. දිව උඩ තල්ලට තද කරගෙන ඉන්නවා වගේ තියෙනවා. සමහර කිට උරහිස හිර කරගෙන වගේ ඉන්නවා වෙන්න පුළුවන්. බාගදා අත් දෙක හොඳට කිටි කිටි තද කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඊළඟට අර බෙල්ල දිග් කරගෙන උස්සහ ඉස්සරහට ඇදලා වගේ ආනාපානයෙන් හොයන්ට යනවා වගේ අන්න ඒ ඒ වගේ කාරණා අපිට පේන්න පටන් ගන්නවා. හැබැයි අර ආනාපානය ස්වභාවික විදිහට තියෙන ඒ තියෙන ස්වභාවයම ඒ ආස්වාසය හෝ ප්‍රාස්වාසය ඒ තියෙන ස්වභාවයම දකින්න පුළුවන්කම තියෙනවා නම් ඔය කියන ලක්ෂණයන් ටික ප්‍රකට වේවි ප්‍රකට වෙනකොට අපි බොහෝ දුරට කරන්නේ පළවෙනියෙන්ම ඕවා අයින් කරන්න උත්සාහ කරන එක තමයි හදන්න හදන එක තමයි. ඒක ඉතින් අහිංසකයි ඇත්තටම කියනවා නම්. ඒක එක්තරා විදිහකට හරි කියලා කියන්න පුළුවන් මූලිකව. පුළුවන් තරම් සකස් කරගන්න එක හොඳයි නරක නෑ. හැබැයි බොහොම සිහියෙන් හොඳ වමනාවකින් කරන්න. කොහොම නමුත් කාලයක් අපි මේක කරගෙන කරගෙන යනකොට ශරීරයට ඇවිල්ලා අර විදිහට බාහිර සද්ද බද්ද සිත දුවන ඒවට උත්තර සපයලා ඒවත් එක්ක නොසැලී අකම්පිතව ඉන්නේ කොහොමද කියලා ඉගෙනගෙන ශරීරයේ මතු පිටටත් හිත අරගෙන එහෙම නැත්නම් ශරීරයේ අභ්‍යන්තරයට හිත යනවා නම් ඒකත් හොඳට තේරුම් අරගෙන ඒ ඒ ඒ යන පැත්තට අනුව අපේ අවධානයත් යොමු කරගෙන යොමු කරගෙන ඉඳලා ආනාපානයට ආවුවාම ওই විදිහේ ශාරීරිකව තියෙන කාරණාවල් ටික තේරෙන්න ගත්තාම අපි ආනාපානය දැක දැක ශරීරයේ දකින්න පටන් ගන්නවා කියන ස්වභාවයකට එන්න ගන්න. ඒත් එක්ක ආනාපානය සම්පූර්ණම අල්ලගන්න පුළුවන් අල්ලගන්න දැනගන්න පුළුවන් වෙන විදිහේ බවකුත් අපිට පුරුදු වෙලා තියෙන්නත් පුළුවන්. ඒත් එක්කම ශරීරයත් යම් කිසි විදිහකට ප්‍රකට වෙවි ප්‍රකට වෙවි පවතිනවා කියන එකත් තේන්න පුළුවන්. එතකොට ශාරීරිකව අපි හදාගෙන තියෙන සකස් කිරීම ගුණයක් තියෙනත් පුළුවන් ඔය ASCII අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ආනාපානය දකින්න ඕන හින්දා සකස් කරගත්ත දේවල් වගේක් වගේ කාරණා ගොඩක් තියෙන්නත් පුළුවන්. ඔය සකස් කරනවා කියන වචනේට සංකාර කියන වචනයත් භාවිත කරනවා. ඉතින් කෙසේ හෝ ඔය කියන කායිකව සකස් කරගෙන තියෙන දේවල් ටික දැක දැක ආනාපානය දකින්න අපි ඉගෙන ගනිමු. ඒවා පෙනිපෙනී ආනාපානය දකින්න අපි ඉගෙන ගන්න. ඒව තියෙනකන් ආනාපානය දකින්න. එතකොට ආනාපානයෙන් බැහැර වෙලා අර කියන කායික සකස් කිරීම දැක්කා කියලා හිත නොකැඩෙන තැනකට අපිපත්. ඊට කලින් නම් ඕවා විස්තර කරන්න ඕන වේවි, ਵਿਚාරය කරන්න ඕන වේවි. නමුත් අර දන්න කියන දේවල් ටික පැත්තකින් තියලා භාවනාවට ගියාට පස්සේ එහෙම නැතුව ඒකේ වැරද්දක් දෝෂයක් තියෙනවා නම් ඒ වැරද්ද දෝෂය දැක දැක ආනාපානය දකින්න අපේ හිත නැඹුරු වේවි, කිට්ටු වේවි, ආසන්න වේවි, ළඟ වේවි. ඉතින් ඔයත් එක්ක අපි ඉගෙන ගන්න පටන් ගනීවි මූලිකව මේ ශාරීරිකව කරගෙන තියෙන සකස් කිරීම ටික බාධාවක් වෙනවා මේ වෙලාවේදී. මේ ආනාපානයේ නැත්නම් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කියන එක දැක ගන්නට යන ගමනේදී. මොකද ඒක අපිට අර එක්තරා විදිහකට බලපෑමක් ඇති කරනවා අපේ හිත මොහොතකට පන්නවනවා අර තැනි පුට්ටක් එළියට ඇදලා ගන්න පොඩ්ඩක් බැහැර කරවන්න උත්සාහ කරනවා වගේ දෙයක් තියෙනවා ඒකින්ද අපි ඉගෙන ගන්න පටන් ගන්නේ ওই කායිකව කරගෙන තියෙන සකස් කිරීම ඔක්කොම ටික වගේ පුළු පුළුවන් තරම් නිරුද්ධ කරගන්න. ඒව පුළු පුළුවන් තරම් බැහැර කරගන්න විදිහට සකස් කරගන්න ශරීරයේ සමහර විට හැඩගස්වා ගන්න පුළුවන්. කොහේ හරි දැඩි කිරීම් පද කිරීම් කරගෙන තියෙනවා නම් ඒවා ලිහිල් කරගන්න ඉහිල් කරගන්න පුළුවන් ආන් ඒ වගේ අර යම් කිසි විදිහක වෑයමක් දරන බවක් ඊළඟට තේරෙන්නත් ගනී කෙසේ හෝ නමුත් මූලිකව ඔය කියන වෑයම් ටික කරන එක භාවනාවේදී යම් කිසි විදිහකට ප්‍රගතියක් හැටියට අපිට තේරෙන්නත් පුළුවන්. ඒකත් හොඳයි නරක නෑ නමුත් කාලාන්තරයක් හෝ කාලයක් යනකම් ඔයදී ওই විදිහට කරගෙන යන්න වුණොත් තේරෙන්න පටන් ගනීවි. තවමත් සිහිය කියන එක යම් කිසි විදිහකට ඡේදනය වීමක්, කැඩීමක්, යම් කිසි විදිහක සිහියට අස්ථීර ස්වභාවයක්, සිහිය පවත්වා ගැනීම යම් කිසි දුබලතාවයක් වගේ දෙයක් ඔය කියන බාහිර හැටියට කරලා උත්සාහයෙන් කරන පස්සද්ධි ගුණ නැති කර ගැනීම හේතු වෙනවා කියන්නේ. ආන් ඒකින්ද අපි ඉගෙන ගනීවි ඔය කාය සංකාර ටික නිරුද්ධ කරගන්න බොව දැක දැක මුකුත් නොකර ඉන්නවා කියන තැනට එන එක තමයි හොඳම පියවර කියලා. ආන් ඒ වගේ දෙකට. මොකද ඒසෝ ධම්මාති නචේතනාය කරණි. ඕකයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ අපිට උගන්වන්නේ බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ පුතේ ඕක හිතාමතා කරන්න ඕන එකක් නෙවෙයි ඒක ධර්මතාවයක්. හැබැයි දකින්න. අපිට චතුරාර්ය සත්‍ය උගන්වන්නේ දුක, දුක ඇතිවීම, නැති කිරීම, නැති කිරීමේ මාර්ගය. එතකොට සූත්‍රවල කියලා දෙන්නේ දුක දකින්න හොඳයි. ඔබතුමා දුක දැක්කනම් ඒ දුක දැක්ක වෙලාවෙදිම දුක ඇතිවීමත් ඒකට ඇති වෙන්න හේතුවත් නැති කරන්න තියෙන අවශ්‍යතාවයත් මොනවද කරන්න ඕනේ කියන එකත් හොයාගන්න පුළුවන් කොහොම නමුත් අපි ওই ශාරීරිකව තියෙන ඒ සකස් කිරීම ටික දැක්කා නම් මූලිකව ඒව වෙනස් කරાવી ඒක අපේ අහිංසකකම නිහතමානීත්වය වෙන්න පුළුවන් නමුත් පසුකාලීනව ඒවත් දැක දැක අපේ හිත හදාගන්න ඒව දැක දැක ඒකට අයින් වෙලා යනකම් අපිට හදිසි නොවි ඉන්න අපි හිත හදාගන්න. ඔකට අර කියනවා ප්‍රධානීය සහ අප්‍රධානීය කියලා වචන දෙකක් තියෙනවා මට මතක හැටියට. ඒ කියන්නේ බාහිර යම්කිසි විදිහක උවමනාවක් යොදවලා භාවනා ඉදිරියට කරගෙන යන්නත් පුළුවන්. එහෙම නොකර තියෙන දේ එකම හිත හදාගෙන ඉදිරියට යන්නත් පුළුවන්. ඔය තියෙන දේ එකම හිත හදාගෙන ඉදිරියට යනවා කියන වචනයට ගොඩක් සමානයි ඉවසීම කියන්නේ. අන්න එතකොටයි ඔය ඉවසීමේ ලක්ෂණ ටික භාවනාවෙන් අපිට උගන්වන්න. අපිට වැරද්ද පේනවා අවුල පේනවා හදන්න පුළුවන් කියලා හිතන ක්‍රමයකුත් තියෙනවා මීට කලින් හදලක් තියෙනවා හැබැයි දන්නවා ඒක හදන්න වුණාම සිහිය පොඩ්ඩක් එහෙමයි කතලිනවා කියලා. ඒකින් දා දැන් ඔකට අත ගන්නට යන්නේ නැහැ. ඒ තියෙන දෙයට ඒක දැක දැක එහෙම තියෙන්න දෙනවා. ඒ තියෙන ප්‍රශ්නයට ඒ විදිහට තියෙන්නම ඉඩ දෙන්න. මෙන්න මේ විදිහට කරන්නට වුණාම අය අර කියන කාය කායිකෝ කියන සකස් කිරීම ටිකක් අයින් වෙලා ගියපුවාම ශරීරයේ තුල තියෙන සැහැල්ලුව ශාරීරික නිදහස කියන එක ඔන්න අපිට ප්‍රකට වෙන්න පේන්න පටන් ගන්නවා. මොකද දැන් හිතට පණින්න අර නිකන් රළු අරමුණක් නැති හන්ද. මොකද රළු අරමුණකට තිබ්බ ශරීරයේ එක එක දේවල් තද කරගන්නේ, වාහිර කරගන්නේ, අනම්මනන් ටික. ඒව දැන් නැහැ. හැබැයි අර ශාරීරික ඒ ඒ ඒ සැහැල්ලුව ආවට පස්සේ අර විදිහේ තියෙන සකස් කිරීම ටිකෙන් බැහැර වුණාට පස්සේ ඒ ශාරීරික සැහැල්ලුවත් එක්ක ඔන්න පේන්න පටන් ගනීවි අපේ ශරීරය තුල ශරීරයක් තියෙනවා නැතුව නෙවෙයි නමුත් සැහැල්ලුවක් තියෙනවා අර ඊට කලින් තරම් අර දරුණු දර දරත නැත්තම් බර ස්වභාවයක් නැහැ ඊට වඩා බොහොම සාමකාමී නිෂ්කලංක බවක් තියෙන විදිහක් තේරෙන්න පේන්න පටන් කොහොම නමුත් ඔය කියන හැම කාරණාවක් අස්සෙම අපි ආනාපාන සතිය කියන එකට නිතර නිතර පැමිණි. ආනාපාන සතියට නිතර නිතර ඉබිකම් කරලා බලලා ඒ බලන අතර තමයි ශරීරය තුල තියෙන ওই දේවල් ටිකත් ප්‍රකට කර ගන්නට යන්නේ. හැබැයි මම මස්සලට මම කියන්න ඕන තියෙනසනේ ඕක හිතාමතා නම් කරන්න යන්න හොඳ නැහැ. එහෙම වුණොත් එහෙම මම හිතනවා ඒක ලොකු අවුලකටපත් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒක හින්දා අර මූලිකවම සිහිය දියුණු කරගන්න ඒ ලක්ෂණ ටික ඇති කරගත්තාම මේ කියන දේවල් ප්‍රකට වෙන්න පටන් මේ කියන්නේ මම මගේ පැත්තෙන් මේ කියන්නේ ලැබිලා තියෙන උපදේශ වලටත් අනුව මේක මේ විදිහට නම් ගලාගෙන යන්නේ ඒක තුල අපිට සද්ධාාවක් ඇති කරගන්න හොඳ අවස්ථාවක් එන්න පුළුවන් තවත් කෙනෙක් කිව්වහම. ඉතින් සූත්‍රයේ වුණත් අර දේශනා කරලා තියෙන ස්වභාවය ටිකටයි මේ අරගෙන යන්න බලන්න. එතකොට අපි ප්‍රීතිය කියන එක ශාරීරිකව දැනෙන ඒ සැහැල්ලු භාවය දැනගෙන අර ඊට කලින් තිබුණ රළු ස්වභාවය නැතුව ඒ සංස්කාර ස්වභාවය නැතුව දැන් ප්‍රීති ස්වභාවයක් දැනගෙන හුස්ම දකින්නට ඒ ප්‍රීති ස්වභාවයක් දැන දැකගෙන ප්‍රාසවාසයක් දකින්නට ආස්වාසය තම ප්‍රාසවාසය දකින්නටත් ඒ දෙක අතර ජීවත් වෙන්නට අපි හිත හදාගෙන ඒ ශාරීරිකව තියෙන සැහැල්ලු භාවය මානසික සැහැල්ලු භාවයකටත් මඟ පෙන්වනවා අපි ඒ ශාරීරික තියෙන නිදහස මානසික නිදහසකටත් මඟ පෙන්වනවා අපි අන්න එතකොට පින්නතුනි අපිට අර පිවිතුරු හුස්මක තියෙන පිවිතුරු භාවය තවදුරටත් ප්‍රකට වෙන්නට පේන්නට පටන් ගන්නවා මේ හැම එකක්ම කරන්න හේතු උනේ අපි ওই පරීක්ෂණ අපක්ෂපාතී විදිහට කරන්නට උත්සාහ වුණොත් විතරයි මූලික ඉඳලම මේ මේ මේ දේශනා මාලාවේ අර වචනයක් හැටියටත් පාවිච්චි කරන ඒ අපක්ෂපාතී නිරීක්ෂකයා කියන ලක්ෂණයට අපි චුට්ට චුට්ට එනකොට අපි ගාව තිබුණ අර මමත්වයේ බැමි මමත්වයේ රැහැන් ටික අපි පොඩ පොඩ අයින් කරගන්න උත්සාහ කරනවා. ඌමනාවට කරන ඕනෑකමට කරන දේවල් ටික නිදහස් වෙන්න උත්සාහ කරනවා. අපි හිතාමතා මේවා සකස් කරගෙන මෙහෙමයි මේක කරොත් හරියන්නේ කියලා Tamanගේ දැනුමට අර කරගෙන තියෙන දේවල් වලින් බැහැර වෙන්නට උත්සාහ කරනවා. ආන් ඒ වගේ බැහැර වුණාම අපි මීට කලින් දැකලා නැති මහ පුදුමාකාර විදිහේ අලුත් ලෝකයකට අපිව පාතම් වලට පටන් ගන්නවා. ඉතින් භාවනාව හරියට නැත්නම් සිහිය දියුණු කිරීම හරියට සිද්ධ කරගෙන ගියේ කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ওই காரணා එකකට පස්සේ එකක් වගේ හරියට සිද්ධ කරගන්න විදිහ ගැන මන අවබෝධයක් වැටහීමක් එයි. හේතුව අර අනුපුබ්බම් ಪರಿචිතායතා කියන බුදුහාමුදුරුවන්ගේ ඒ අවවාදයට අනුව වැඩ කටයුතු කරලා තියෙනවා නම් තමයි. නමුත් ඔක පුරුදු කළාට පස්සේ ඕකේ විශේෂඥ වුණාට පස්සේ ඕකේ විශිෂ්ට නැත්තම් පාණ්ඩිත්‍ය වුණාට පස්සේ ඒව Tamanට කැමැති අවස්ථාවකදී හසුරුවා ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අදට අපි කතා බහ කරමු. අදට අපි ඉගෙන ගනිමු. අපි දන්නේ නැති මේ හුස්ම තුල යම්කිසි අවස්ථාවක් තියෙනවා මේ ශරීරයේ තුල තියෙන මේ වද වේදනාවල් ටික දැනගෙනත් හුස්ම පේන්න පටන් ගන්න පුළුවන්. හැබැයි පින්නතුනේ යම්කිසි අවස්ථාවක් අපිට භාවනා විදි හදා ගන්න පුළුවන්. මේ ශරීරය සම්පූර්ණයෙන්ම අතුරුදහන් කරලා දාලා ඒ අතුරුදහන් වෙච්ච එකේ තියෙන ඒ පීතියයි ඒ ශරීරය තුල තිබිච්ච අර වේදනාවල් නැති බව දුක්ඛම් කටළු ඒ රිදීම් ඒ දේවල් නැති බව දැනගෙන නමුත් ආනාපානයක් දැනගන්න පුළුවන් මහ පුදුමාකාර ස්වභාවයක් අත්දකින්නත් පුළුවන් කමක් හම්බ වෙයි. හැබැයි ඒක චිත්‍රයකට නගන්න නම් බැරි වෙයි. මොකද එතන ශරීරයක් පේන්නේ නැහැ. ආනාපානයක් තිබ්බට ප්‍රීතියක් තියෙනවා. තියෙන කෙනෙක් නැති වුණාට. ඉතින් ඔන්න ඔය වගේ කියන ලක්ෂණයන් ඇති කර ගන්නට හෝ භවනාවේදී ප්‍රකට කර ගන්නට හේතු උපකාර වෙන විදිහේ අවවාදයක් වේවා කියලා මේ දේශනාවත් නැත්නම් මේ අවවාදයත් මම බලාපොරොත්තු වෙනවා. තිරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු හොඳයි. අද මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? කමඨාන් වාර්තා ඉදිරිපත් කරනවා නම් හොඳයි පළවෙනියෙන්ම. ස්වාමීන් වහන්සේ අවසරයි. නැසනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මගේ කමඨහන් වාර්තාව ඇත්තටම මාර්තු මාසේ 3 වෙනිදා ලියපු එකක් ස්වාමීන් වහන්සේ තියෙන්න මට ඊට පස්සේ භාවනාව කරන්න ඇත්තටම බැරි වුණා. මට ඒක ගැනත් ස්වාමීන් වහන්සේගෙන් පොඩි අවවාදයක් ගන්න ඕනේ. මම ඒක දෙවනුව කියන්නම්. තුන්වෙනිදා කමටහන් වාර්තාව එදත් මම පන්සල් අරගෙන ඒ පූර්ව කෘත්‍ය කරලා තමයි වාඩි වුණේ භාවනා කරන්න ඊට පස්සේ ශරීරයේ ඉරියව්ව දවස් තිස්සේ වෙච්ච දේවල් ගැන හිත යොමු කරලා හිතේ සිට දෙපතුල දක්වා ඒ ඉරියව්ව පිළිట్లా තියෙන ආකාරය බලලා ඊට පස්සේ ආනාපානයට යොමු වුණා විවිධ ශබ්දවලට ශරීරයේ ඇති වෙන වේදනා ඒ සංවේදන වලට පෙර පෙර භාවනා කරපු අධ්‍යක්ීම් වලට හිත යොමු වෙනවා. නමුත් හැම වෙලෙම හුස්ම ගැනීම පසුබිමින් තියෙනවා. බොහෝ වෙලාවලදී ශරීරයේ වේදනා කෙරෙහි හිත යොමු වෙනවා. එතකොට මේ පාර මට හිතෙන මේක ඇරිලා යයි කියලා ඒක මම එච්චර ගණන් ගත්තේ නැහැ. වෙනදට සමහර වෙලාවට අර මගේ හිතට ඇන්සයිටි එකක් වගේ එනවා මේ මට ඉරියව් මාරු කරන්න වෙයිද මේක වැඩි වෙයිද භාවනාවක් හැදෙයිද ඒ ආදි වශයෙන්. මෙහෙම උන්නේ මේක ඇරෙනවා කියලා ඒක චුට්ටක් නියුට් කරලා ගන්න පුළුවන් වුණා. ක්‍රමක්‍රමයෙන් ඊට පස්සේ හිත ශබ්දවලටයි ශරීරයක එක වේදනාවලටයි හුස්මටයි විතරක් ඒ ඒ තුනේ විතරයි හිත ගමන් කරන්නේ වෙන අර අතීතයට එහෙම එහෙම යන්නේ නැති අවස්ථාවක් ආවා ඊට එහෙම වුණාම හුස්ම හොඳටම සියුම් වෙලා මේ ශරීරය සැහැල්ලු වුණා මේ දැන් එහෙම මේ ශරීරය සැහැල්ලු වෙච්ච ඒ ඒ වෙලාවේදී ඒ ඉරියව්ව පවත් ගන්න ගොඩක් පහසුයි ස්වාමීන් වහන්සේ. නැත්නම් මම හරි රෙස්ලස් මේ එහෙට මෙහෙට හැරෙන්න බලනවා. එහෙම නෙමෙයි. ශරීරය හරියම සැහැල්ලුයි. එතකොට ඒ ඉරියව්වම පවත්වාගෙන හර ශරීරේ නිදි වගේ. හුස්මට වගේ යොමු කරගෙන ඉන්න පුළුවන්. දැන් අර මම කලින් වතාවක කමටහන් වාර්තාවේ කිව්ව ස්වාමීන් වහන්සේ ගොඩාක් ශරීරය සැහැල්ලු වෙලා දැනෙන්නෙම නැතුව ගියා කියලා. දැන් මේ වෙලාවේ එහෙම වුණාම දැන් මගේ හිතට කුතුහලයක් එනවා බලාපොරොත්තුවක් එනවා අර විදිහට යයිද දන්නේ ඒ ඒ අත්දැකීම දැන් ලැබෙයිද දන්නේ කියලා එහෙම ඉතින් වුණා. නමුත් එහෙම ඒ ඒ ඒ විදිහට එච්චර සහැල්ලුවක් මේ මේ මේ වෙලේ ආවේ නැහැ. නමුත් සාමාන්‍ය සහැල්ලු බවක් තිබ්බා. දැන් මේ මෙහෙම වුණාන් පස්සේ මම හුස්ම වෙතටයි අර සද්ද වෙතට ඒ වගේ හුස්ම ගැන අවධානය තිබ්බක් හැම වෙලෙම. එහෙම භාවනා කරා මම හිතන්නේ ඔක්කොම පැය භාගයක් විතර මට ඉතරලා සමනින් ඉන්න බෑ. ඒ නිසා ටිකක් දීර්ඝ වෙලාවක් හිටියා කියලා හිතනවා මම. ඒක තමයි කමඨහන් වාස්තාව ස්වාමීන් වහන්සේ. තව පොඩි දෙයක් තමයි අර මම අර ධාතු මනසිකාර භාවනාවේ ඒවත් එක මට මතක් වුණා දැන් මේ හුස්ම බලන සිතුත් ඒ වෙලේ ඒ වෙලේ නැති වෙවි නැති වෙවි යනවා කියලා එහෙමත් මම පොඩ්ඩක් කල්පනා කරන්නේ මේ අවස්ථාවේ. ඒක තමයි මම ලියලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. මට තව ප්‍රශ්නයක් එහෙමයි. ආ මම මේ ටිකට පොඩ්ඩක් ඉස්සෙල්ලා කියන්න. මට පොඩ්ඩක් ආය අර බුලම තිබිච්ච ටික චුට්ටක් කියන්න පාන්න. මුලින්ම මුලින්ම කිව්වෙ මේ ටික මුලින් මුලින් ඉඳලම පොඩ්ඩක් ආය කියගෙන යන්න හොඳ පොයින්ට් එකක්. පූර්ව කෘත්‍ය කරලා භාවනාව සඳහා වාඩි වුණා. ඊට පස්සෙ දවස තුල සිදු වූ දේවල් ගැන කල්පනා කරලා ශරීරය තුරට සිත යොමු කරා. දෙපතුල සිත හිත දක්වා වේදනාවල් ඉරියව් ආදිය ගැන සිත යොමු කරා. ඊට පස්සේ හුස්ම ගැනීම පිළිබඳව සිත යොමු වුණා. හුස්ම කෙරෙහි සිත පිහිටුවා ගැනීමට උත්සාහ කරා. ශබ්ද වලට, ශරීරයේ සංවේදන වලට, පෙර භාවනා අධ්‍යක්ීම් වලට ආදියට සිත යොමු වෙනවා. නමුත් හුස්ම ගැනීම පසුබිමින් පවතිනවා. බොහෝ වෙලාවලදී ශරීරයේ වේදනා කෙරෙහි හිත යොමු වෙනවා. මෙවිට මේ අරිලායයි කියලා හිතේ එම වේදනාව ගැන සිත එක දිගටම යොමු වුණේ නැහැ. එහෙමයි. ක්‍රමක්‍රමෙන් හිත ශබ්දවලට ශරීරයේ වේදනාවලට සහ හුස්ම යන දේවල් වලට පමණක් රඳන බවක් ඇති වුණා. මෙහිදී හුස්ම සියුම් වීම සහ ක්‍රමක්‍රමෙන් ශරීරයේද සැහැල්ලු වීම සිදු වුණා. මෙහිදී ශරීරයේ එකම ඉරියව්වක පවත්වා ගැනීම පහසුයි. කකුල් වල තිබූ වේදනාවද අඩු වෙලා පහසුවක් දැනුණා. ශරීරයේ සංවේදන සංවේදන වලින් ඇතිවන බාධාව අඩු බවද දීර්ඝ වේලාවක් ඉරියව පවත්වාගත හැකි බවද තේරුණා. ශරීරයේ ඍජු වුණත් ඍජු වුණත් නිදාගත් බවක් දැනුණා. සිත අවදිව එහෙ මෙහෙ ගමන් කරන බවක් තේරුණා. යම්කිසි කුතුහලයක්ද බලාපොරොත්තුවක්ද ඇති වුණා. අර කලින් තිබුණු භාවනාවෙන් ලැබූ අත්දැකීම නැවත ලබා ගැනීමට. නමුත් කලින් අත්දැකීම තරම් සහැල්ලු බවක් මේ මේවර ඇති වුණේ නැහැ. හරි. භාවනාව තුළ දැන් ඔය කියන ලක්ෂණ ටික ලස්සනට පෙළ ගැහිලා තියෙනවා. එතකොට ඔන්නට දැන් කියන්න පුළුවන් පුතුමියට මෙහෙම කියන්න පුළුවන්. හඳුරන්නේ දැන් මට සිහිය තියාගෙන ඉන්න පුළුවන් ඇහෙන සද්දක සහ ශරීරය තුල ඒත් එක්ක හුස්මටත් හිත යන ගතියක් තියෙනවා කියලා. ඕක නිකන් අපි ප්‍රස්ථාරයකට වගේ ගත්තොත් ශබ්ද කියලා කියන්නේ ශරීරයෙන් බාහිර තියෙන එකක්. එතකොට වේදනාවල් කියලා කියන්නේ ශරීරය ඇතුලේ තියෙන එකක්. ඊළඟට හුස්ම කියන්නේ ඇතුලේ තියෙන එකක් ගොඩක් වෙලා අපිට තේරෙන්නේ ඇතුලේ තියෙන එක නෙවෙයි. ඉතින් එතකොට අර බාහිරට යන ගතිය දැන් ගොඩාක් සීමා සහිත වෙලා තියෙනවා. වගේම එයා බාහිරට ගියා වුණාට ඒ යන්නේ අර අර ප්‍රශ්න ගොඩක් හදාගන්න. එහෙම නැත්නම් සිතුවිලි ගොඩක පැටලෙන්න නිවෙන ගතියක්කට දැන් ඇවිල්ලා තියෙනවා. ඊට වඩා හිතම ඉගෙනගෙන තියෙනවා. එක ඉන්ද්‍රියයකට පොඩ්ඩක් ගියාට ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඒක ටිකක් ලාභයක් තියෙනවා වගේ. ඒකයි ඔය හද් දෙකට යන්නේ කියන එක වෙන්න පුළුවන්. මොකද එතකොට සද්ද කියලා කියන්නේ වර්තමානයේ තුල ඇහෙන එකක් තියෙනවා. වේදනාව කියන්නේත් ඒ වගේමයි. හුස්ම කියන්නේත් ඒ වගේමයි. නමුත් සිතවිල්ල කියලා කියන්නේ පඹගානක්. දැන් එතකොට භාවනාව තුල තේරීගෙන එමින් පවතිනවා හිතටම මේ මේ මේ විදිහට පඹගාලක පැටලෙන එක ටිකක් කරදරයක් වෙනවා කියලා. එහෙම වුණාට ඒ වුණත් අර පරණ අධ්‍යක්ීම කියන එක අපි අර අබිරමණය කරන හින්දා ඒක අර බොහොම සතුටින් ආදරයෙන් වැළඳ ගන්න හින්දා ඒ මතකය අපිට එනවා ආ එහෙනම් අදත් මේ වගේ තැනකට ය아가න්න පුළුවන්කම හැකි වෙවි කියලා. කොහොම නමුත් හොඳම දේ තියෙන්නේ ඒකට ගිය විදිහ ප්‍රකට වෙන්නේ ඔය කමඨාන් වார்த்தාවේ තමයි. මේ කියන නිෂ්කලංක භාවයකට ගියා නම් ඒකට යන්නේ ඔබතුමිය එදා මේ භාවනාව තුළ සිහිපත් කරපු ටික ආපස්සට සිහිපත් කරපු ටික මතක් කරගත්තා නම් ඒ තාලෙට තමයි යොකට යන්නේ කොහොමද? ඒකයි කමඨහන් වார்த்தාව කියන එක ඒ තරම්ම සුවිශේෂී වෙන්නේ. කොහොම නමුත් ඔය ගිහිල්ලා තියෙන්නේ, ඔය ඇවිල්ලා තියෙන්නේ, පෙමිලා තියෙන්නේ භවනාව තුළ යන ඒ සාමාන්‍ය ලක්ෂණ වලට තමයි. ඔය ආකාරයෙන්ම තමයි ඔය ආකාරයට වගේ තමයි හිත ශරීරයට එන එක මේ මේ දේවල් ටික අතහරින එක බැහැර කරන එක සිදු වෙන්නේ. කොහොම නමුත් අර විදක්ක ਵਿਚාර කියන ඒවා බැහැර කරන්න අපි ඉස්සෙල්ලම පටන් ගන්නවා. ඒත් එක්ක ඔය සද්දබද්ද වලින් තියෙන ප්‍රශ්න වගේ දේවල් ටිකක් තියෙන්න පුළුවන් විදිය බුදුහාමුදුරුවෝ කණ්ඨකී කියන සූත්‍රයේ පවා දේශනා කරලා තියෙනවා අංගුත්තර නිකාය හතරේ. ඉතින් ඒ අතර දැන් භාවනාව කරගෙන යනකොට ආනාපානය දකින්නකොට වේදනාවල් ටික තේරෙන්න ගන්නවා. ඊට කලින් මේ වේදනාවට සාදර නොවුණා උනාට නමුත් දැන් මේ වේදනාව බැහැර වෙලා යන්න පුළුවන් දෙයක් පිච්චේ තේරෙන්න ගන්නවා. මොකද වේදනාව කියන්නේ මේ ශරීරයේ තියෙන එකක්. ඒ කියන්නේ ශරීරයේ හැදිලා තියෙන වේදනාවන්ගෙන් වගේ කියන එක දැන් අපිට ප්‍රකට වෙන්න පටන් ඊට කලින් ඒක නිකන් අර විශේෂ දෙයක් වගේ වෙන්න පුළුවන්. භවනා කරද්දි වේදනාව බෑ, නිින්ද බෑ, සිතුවිලි යන්න බෑ, හිතකට සිතුවිලි හිතන්න බෑ, සද්ද හෙන්න බෑ. අන්න ඒ වගේ දේවල් හිතෙන්න පුළුවන්. නමුත් දැන් අපි ඒව අනුමත කරන්න ගන්නවා. ඒ දේවල් ටික අර ඊට කලින් දෝෂයක් වගේ හැටියට දැක්කා වුණාට අපේ අහිංසක කමට දැන් අපි ඒව අර අපි දැන් ඒව අනුමත කරන්න ගන්නවා අර මැචුව කියලා කියන්නේ ආන් ඒ වගේ ටයිප් එකකින්. එහෙම වුණාම අපි දන්නවා වේදනාව කියන එක දකිනකොට ඊට කලින් ඒකත් එක්ක දෙස්තෙවුල් තියන්ට හිත නැමුණ වුණාට දැන් දන්නවා ආවක තියේ තව පොඩ්ඩකින් ඉවරයි. ආන් ඒ කියන ලක්ෂණයට දැන් හිත හැමිනෙමින් පවතින. නමුත් ඊට කලින් ඔකට කම්ප්ලේන් කරන්නයි හිත ආවේ. අපෝ මෙන්න අරක පටන් ගත්ත භාවනා කරනමයි ඔක වෙන්නේ ධනිස්සමයි දෙන්නේ. හොඳමයි රිදෙන්නේ. ආන්ගේ තාලෙට හීත් වෙන්න පටන් ගන්නවා. සමහරක් වෙලාවට දනිච්ච රිදෙන්නේ කවුරු හරි කෙනෙක් අපිට ගහපු එකක් ටික කියන්නකෝ නිකන් කියමුකෝ. අන්න මතක් වෙනවා දැන් එයාට බයින්න පටන්. කොහොම වුණාම පඹ ගාලේ පැටලෙනවා කොහොමද? නමුත් දැන් හිත දන්නවා يعني එච්චර දුර යන්න දෙයක් නැහැ මට. ඕක වේදනාවක්. මේ ශරීරය කියන්නේ කොහොමද වේදනාවකින් දෙවිච්ච එකක් නේ. ආන් ඒ කියන ස්වභාවය අපිට දැන් ප්‍රකට වෙනවා. වගේම ඒ ස්වභාවය දැන් හිත ඉගෙන ගන්නවා. වගේම විශ්වාස කරනවා පිළිගන්නවා. ඒ ටික එහෙම වෙන්න උනහම තමා ඔය කියන ශරීරය තුල තියෙන තැහැල්ලු කන් ටික ඇති වෙලා අර ශාරීරිකව තියෙන සකස් කිරීම ටික අර ආදාර දේශනාව කිව්වා වගේ ඒවට සාදර වෙන්න උනහම ඊළඟට අර නිෂ්කලංක ස්වභාවය සහ ආනාපානය කියන දෙක බලන්න පුළුවන්කම ඇති විශේෂයෙන්ම මේ නිෂ්කලංක ස්වභාවය සහ ආනාපානය කියන දෙක හොඳට නෝටිස් කරගන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒක අතිශයින්ම වැදගත් වෙන කාරණාවක්. මොකද කට්ටිය ගොඩක් වෙලාට කරන්න වෙලාවදී ආනාපානෙට විතරක් එන්න පටන් ගන්නවා. නෑ එහෙම එකක්. මෙතන ශරීරයක් තිබ්බා. ශරීරයක් තිබ්බනම් දැන් ශරීරේ නැහැ. දැන් වේදනාවක් තිබ්බා. දැන් වේදනාව නැහැ. එතකොට මේ වේදනාවේ නැති ආවේදනාත්මක ඒ ස්වභාවය දැනගන්න එක මම හිතනවා සිදු වෙන්න ඕන දෙයක් කියලා. මොකද ඒක ඊළඟ ඊළඟ පාඩමට මාර්ගය පෙන්වන්නේ. ඉතින් ඒ ආකාරයෙන් බලනකොට ඔබතුමීගේ භාවනාව ඇත්තටම හොඳට සිද්ධ වෙනවා. ඇයි අප්පා කොහොම නොකර හිටියා? ස්වාමීන් වහන්සේ මට ඒක ඒකටත් ඔබ වහන්සේගෙන් අවවාදයක් මම බලාපොරොත්තු වෙනවා. පහුගිය දවස් සති එකමාරේ විතරම මට භාවනා කරන්න ඉතින් එච්චරම උනන්දුවක් ආවේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් මට හිතෙන් දැන් අපි ප්‍රත්‍යඥ මිනිස්සුනේ අර ශ්‍රද්ධාවේ වීරේ ඒවත් එහෙට කියන්නේ උඩ අඩු වැඩි වෙනවා ඇතිනේ ඉතින් මට හිතුනේම නැහැ මේ ඒ උනාට දැන් අද දැන් ස්වාමීන් වහන්සේ මෙතෙක් කල් කිව්ව මෙතෙක් මේ අද කියපු දේවල් අහන් ඉඳලා ආයි පොඩ උත්සාහයක් ආව කරන්නම ඕනේ කියලා. මෙහෙම එකක් තියෙනවා. මට මං මහාන වෙන්න ඉදිරින් ආවේ මට මතක හැටියට දෙසැම්බර් මාසේ 13 වෙනිදා 2000 නෑ 2008. ඒ එනකොට ඒක ආරණ්‍යයක් තිබුණා අපේ ගම පැත්තේ. ඒ ආරණ්‍ය හැමදෙරෝ මට කතා කරා පුතා අවසරය ගත්තද කියලා. ඊට මම කිව්වා. ඔව් කිව්වා. අස්සේ කිව්වා අද ඔයාට අද තමයි වගේ ගෙදර නික්මෙන දවස. අභිනික්මන් කරනවා වගේ දවසේ තමයි. අතරම මේ වචනේ. අද ධර්ම මාර්ගය ගැන ඔයාට මොකක් තියෙන අදහස කියලා හැවුවා. මම කිව්වා සාංශ මට භවනා කරන්න ඕන, දුකෙන් නිදහස් වෙන්න ඕන, හිත හදා ගන්න. ප්‍රශ්න තිබ්බේ නෑ මට. මොකක්වත් එහෙම එහෙම අවුලක් තිබ්බේ නෑ. නමුත් දුකෙන් නිදහස් වෙන්න ඕන. සංසාරේ මහා ලොකු කලබගෑනියක් තියෙන විදිහ තේරලා තිබ්බයි. එහෙම එකක් තියෙනවා මට භාවනා කරන්න ඕන. ආන්ගේ අදහස නම් තියෙනවා සංස කියලා කිව්වා. ඒ හැමදෙරෝ ගත කටම දුන්න උපදේශය තමයි පුතා ඔයාට අද ඔය තියෙන සිතුවිල්ල ඔයා ජීවත් වෙන දවසේ අවසානම දවස අපි කියමු කවුරුදු 100කින් කියලා. ආන්ගේ 100 වෙනි දවසෙත් ඒ අදහස ඒ විදිහටම තියාගන්න. මම මේක කරන්නේ දුකෙන් නිදහස් වෙන්න කියලා. මොකද මේ වැඩේ පටන් ගත්තේ අපි පු탁ගෙන සාවයකින්මයි. අපි පු탁ගෙන හන්දයි මම පුතා. මේක අපි කරන්න ඕන. අපි පුතග්ජනයි කියන එක විශ්වාස කරනවා නම් ඇත්තටම යාට කියනවා කල්යාණ පුතග්ජන. මංකෝ මේ මේකුත් කියන්න ඉතින් අපේ මේ මේ අවුල තියෙන්න පුළුවන්. අපිට පේන්න පටන් ගන්නවා ඔබතුමීට කියන්න යම් අවස්ථාවකදී අපිට පේන්න පටන් ගන්නේ අපි සමාජයට බැඳා වුණාට මේ ලෝකයේ ඉන්න මහා දා දරුණුම මහා අසමජ්ජාතිම එක්කෙනා මේක ඇසේ තමයි. මොක ඔබතුමීට අහුවෙන්නත් ඇති භාගදා ওই කතාව ওই විදිහටම ලියලා තියෙනවා හේනිපුර නායක හමුදුරන්ගේ පොතේ. යම් අවස්ථාවක් එවි මේ ලෝකේ ඉන්න වැරදි සහගත විදිහටම හිතන කෙනා වැරදි සහගතම මිනිසයා අපිම තමයි කියන එක පේන්න පටන් ගන්නවා. ඒ වගේ අවස්ථාවන් පවා අපිට ප්‍රකට වෙන්න ගන්නවා භාවනාව තුළදී. මේකෙන් කියන්නේ නැහැ ඔබතුමී වැරදි කියනවා නෙවෙයි මේ කියන්නේ. නමුත් අපේ ඕ අපේ හිත මේ පැත්තෙන් යන්න හදනකොට අපේ හිතේම තව පැත්තක් තියෙනවා අපි ඕකෙන් අයින් කරන්නේ. අපි ඒක කියමුකෝ මායාවේ පැත්ත කියලා. ඒ වුණාට භාවනාව තුල බලන්න මම පුතා ඔබතුමිය ඕක කරගෙන යනකොට භාවනාව කොයිතරම්නම් ලස්සනට ප්‍රකට වෙලා තියෙනවද මේ දේවල් කොයිතරම්නම් හොඳට පේන්න තේරෙන්න පටන් ගන්න තියෙනවද එතකොට දුකෙන් නිදහස් වෙන විත්තිය දැන් පේන්න තියෙනවා දුකෙන් නිදහස් වෙන විත්තිය දැන් අපිට පේනවා දුකක් තිබුණා ශරීරයේ ශරීරයේ වෙලා එක එක තැනකට වෙලා මේ මගේ මට හම්බෙච්ච මේ ශරීරයට වෙලා පැය භාගයක්වත් වාඩි වෙලා ඉන්න බැරි විදිහේ ජීවිතයක් අපිට අපිට මේ තියෙන්නේ අතම කතාව කියනවා හැබැයි ආනාපාන සතියට පින් සිද්ධ වෙන්න බුදුහාමුදුරන්ගේ දේශනාවට පින් සිද්ධ වෙන්න දැන් අපිට මේ වැඩේ කරගන්න පුළුවන් කමක්. දැන් අපිට මේ ඒ විදිහේ දුකකින් නිදහස් වෙන්න පුළුවන් කමක් හම්බෙලා තියෙනවා. ආන් එතකොට අපි තව ටිකක් වීරියවන්ත වෙන්න බලමු. අපි තව ටිකක් මේ ගමන යන්න බලමු. මොකද ඔබතුමිය විතරක් නෙවෙයි යෝග කරන්නේ. ඕක කරන්න දඟලන අය ඕන තරම්. ඔබතුමිය තනි නෑ මේ. එහෙම හිතන්න නෑ. තනි නෑ. ඕක ඕක කරන්න උත්සාහ කරන රෑ දවල් මහන්සිලා කරන අය ඕන තරම්. හැබැයි සමහර අය ප්‍රමගාල වල පැටිලා ඉන්නත් පුළුවන්. අපි හිතමු අපිට මොකක් හරි කොනකුත් අහු වුණා කියලා. ඉතින් ඒකින්ද අර අලං වායතුමින් සත්ත අත්ගාම වෙන ජන්තුනෝති කියනවා වගේ. ඉතින් උත්සාහ කරන්න පටන් ගන්න. බලන්න අක්කන කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. මම ඒක ගැන කියන්නම් මෙහෙම. කවුරු හරි කෙනෙක් ඉපදෙනවා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා හිටපු කාලෙක කවුරු හරි කෙනෙක් ඉපදෙනවා නිරේ කියන්නකො. එයාට පුළුවන් ද මම පුතා භාවනා කරන්න? නැහැ. එයාට බෑ දන් දෙන්න. එයාට බෑ සිසුම්මාත. එයාට කවුරුවත් බන කියලා දෙන්න. එතකොට එයාට අවස්ථාව ගිලිහිනවා. එයාගේ අවස්ථාව ගිලිහිනවා. දෙවෙනි කෙනා ඉපදෙනවා පෙරේත ලෝකේ. එයාටත් අවස්ථාවක් නැහැ. තුන්වෙනි කෙනා ඉපදෙනවා තිරිසන් සතෙක් වෙලා. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ ඉපදිලා ඉන්නකම් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකම් නැත්නම් නාහසේගේ මේ සද්ධර්මයේ ලෝකේ තියෙනකම් කවුරු හරි කෙනෙක් තිරිසන් සතෙක් කියලා එනවා. දැන් මේ මේ කුටියෙත් ඉන්න කුඹියෝ සමහරක් වෙලාට ඉන්න කුසෙක් ඉන්නවා මංගා. ඌ මංගාටල පුරු පුරු ගන්න දන්නවා මිසක් මීයක් දැක්කම ඌ දන්නේ ඌට සමාව දෙන්න නෙවෙයි. බෙල්ලෙන් අල්ලගෙන මරලා දාන. එයාට බෑ කවදාවත් භවනාවක්. ඉතින් එතකොට ඒ තුන්වෙනි අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි කවුරු හරි කෙනෙක් බොහොම ඈත ප්‍රදේශයක ඉපදිලා හිටියා කියන්නේ. ඉතින් දැන් අපිට අද කාලේ සූම් තියෙන හින්දා නම් ලෝකේ ගොඩක් වෙලාවට සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් මේ තිබ්බා වුණාට දැන් මේ ගමේ වුණත් මම දැන් මෙහාට අවිලා අවුරුදු දෙකකට කිට්ටු වෙනවා. මේ අල්ලපු අල්ලපු අතවල සමහර ඇතු වෙනවා. තාම ආපු නැති අය. කතා බහ කරපු නැති අය. දුර ඈත පැතිවලින් වෙන්නත් ඕන නැහැ. අපි හිතමුකෝ දුර ඈත පැතිවල හිටියෝ කියනවා. මහා මහා ගොඩාක් ඈත පැත්ත හිටියොත් එමේ එහාට හාමුදුරුවෝ වඩින්නේ නැත්නම් එහෙට කවුරුවත් මේ මේ ධර්මයේ ගැන කියන්නේ නැත්නම් දුකින් නිදහස් වෙන්න පුළුවන් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා කියලා දෙන්නේ නැත්නම් එයාටත් ඒ අවස්ථාව ගිලිලා. තව කෙනෙක් හිතියොත් මේ මිත්‍යාදෘෂ්ටික මිත්‍යාදෘෂ්ටිකයි කියලා කියන්නේ යා අම්මා තාත්තා පිළිගන්නේ නැහැ. දන් දෙන එකේ වැදගත්කමක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ගුණ යහපත්කම් තියෙනවා ඒව වැදගත් කියලා පිළිගන්නේ නැහැ. හොඳ නරක කියන ඒවා පිළිගන්නේ නැහැ. එහෙම කිය නැත්තන්ට මෙහෙම එකක් කිව්වට අහන්නෙත් නැහැ. ඒ ඊළඟ කෙනා. තවත් එක්කෙනෙක් කියනවා අහලා තියෙනව නේද මඳු බුද්ධිකයි කියලා කියන. එහෙම එහෙම කෙනෙක් හැටියට මිනිස්සෙක් ඉපදිලා හිටියොත් බුදුහාමුදුරු බණ කියන කාලේ හෝ ධර්ම රත්නේ සංගරත්නේ මේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලේ එයාටත් ඒ ධර්ම තේරෙන්නේ. ස්වාමීන් වහන්සේ මම වැඩ කරන්නේ ඒ ඉගෙනීමේ අපහසුතාව මන්දබුද්ධික ඒ ඒ වගේ කට්ටිය තමයි මගේ ලෙඩ්ඩු. වාව්. ඒක නේද? ඉතින් බලන්න තායනෝනා තියෙන එකම එක අවස්ථාව තියෙන කාටද දන්නවද? බුදුහාමුදුරු ආ තව එක්කෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ආ තව දෙන්නෙක් ඉන්න අතරම කියනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ඉදී කවුරු හරි කෙනෙක් අසඤ්ඤක තලයේ උපදිලා ඒ වුණත් එයාටත් බෑ ධර්මය අහන්න. ඒක නෑ රාසිතාපසතුමා අඬන්න පටන් ගත්තා. බෝධිසත්වයන්ව දැකලා. එහෙමයි. තවත් එක්කෙනෙක් ඉන්නවා. එයාට ධර්මයේ ඉගෙන ගන්න ලොකු උමනාවකුත් තියෙනවා, ප්‍රඥාවකුත් තියෙනවා, මන්දබුද්ධිකත් නෑ, මිත්‍යා දෘෂ්ටික එහෙම අදහස් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අවාසනාවකට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා. ඉතින් බණ කියන්න කෙනෙක්. ධර්මයක් ගැන කියලා දෙන්න කෙනෙක්. එයාටත් නැති වෙන. උතන 8 දෙනෙක් ඉන්නවා. අපි පෙරිලා තියෙන ඔය 8න් එක්කෙනාට ඒ එක්කෙනා කවුද මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඉපදිලා ඉන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක ධර්ම රත්නය ලෝකේ වැඩ ඉන්න සංඝ රත්නය ලෝකේ වැඩ ඉන්න කාලෙක ඒකේනම් මිත්‍යා දෘෂ්ටියක නැත්තම් අර විදිහේ බුද්ධිහීන භාවයක් නැතිනම් ඒකේනාට පුළුවන් නම් ධර්මයේ මොනවාද හොඳ නරක මොනවාද කියලා තේරුම් ගන්න අලං වායතුමින් තත්ත්වත්ත කාමෙනි ජන්තුති අන්න යාට තමයි කියන්නේ එහෙනම් වෑයම් කරන්න ඕන කියලා. පුළු පුළුවන් හැම වෙලාවකම සිහියෙන් ඉඳ පටන් ගන්න. පුළු පුළුවන් හැම වෙලාවකම දන් දෙන්න ඕන, සිත සමාදන් වෙන්න ඕන, බණ භාවනා කටයුතු කරන්න ඕන. මොකද මේක සංසාරගත ප්‍රශ්නයකටයි උත්තර දෙන්නේ. එතකොට ඔබතුමිය හිතනවා නම් මම මේ තනියෙන් මේ කරන එක එහෙම එකක් නෑ. ඔබතුමිය ওই භාවනාවට වාඩි වෙන වෙලාවට 10000 දෙනෙක් ඔබතුමිය දන්නේ නැති වුණාට භාවනාවට වාඩි වෙනවා වෙන්න පුළුවන්. ඔබතුමියත් එක්කම. හිතන්න එපා තනියි කියලා. මට මතක හැටියට මාතලී කියන කෙනත් එක්ක ඔය සක්‍රදේවේන්ද්‍රයා යනවලු කොහේ හරි යනකොට වඳිනවලු. ඒක පැත්තක් බලලා. වඳිනකොට දැන් අහනවලු මේ ඔබ ආතර මේ ඔක්කොම දෙවිවරු වඳින ඔබ ආතර කාටද මේ වඳින්නේ? ඒතකොට ගොල් මනුස්ස ලෝකේ ඉන්නවා අහවල් පැත්තේ අන්නර විදිහේ හොඳ ගුණහපත්කම් තියෙන අය පිටසක්. ඒගොල්ලෝ සිය සමාදන් වෙනවා. ඒගොල්ලෝ ගුණධර්ම පුරනවා. මම මේ ඒගොල්ලන්ට වන්දනා කරන්නේ කියලා. එතකොට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ඒ තියෙන අසහාය ඥාණයෙන් අපිට කියනවා මේ ලෝකේ ඒ වගේ ගුණ සම්භාරයන් වලට ගරු කරන ඇත්තෝ ඉන්නවා කියලා. එතකොට නෝනා අපි තුල ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ දේවල් වැඩි දියුණු කර ගන්නවා නම් ඉවට ගරු කරන පිරිසක් ඉන්නවා. දැන් ඊයේ කම්ම කෙනෙක් මට කතා කරලා අහනවා අපේ හැමදෙරෝනේ මට හතර පොයට සිල් සමාදන් වෙන්න ඕන. හැබැයි මේ පොයේ තියෙන දවස් වලට සෙනසුරාදා වගේ වුණොත් නම් බැරි වෙනවා. හැබැයි මම තම අඟහරුවාදම මට ලේසි සිල් සමාදන් වෙන්න. මම අඟහරුවාදන සිල් සමාදන් වෙනවා. ඒක හරිද වැරදිද? ඒක හරි 100%. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක තමයි එතුමිට පුළුවන් වෙලා. ආන් ඒ වගේ පුළුවන් හැම අවස්ථාවකම බලන්න ඕන මේ මේ මේ මේ මේ මේ දුකින් නිදහස් වෙන මොකක් හරි විදියක් හදාගන්න. මොකද ඔබතුමීටම තේරෙනවා අර දවසේ පැය 24 තුල තිබිච්ච දුක කියන ඒ ප්‍රශ්න ටික ඔක්කොගෙම නිදහස් වීමක් හම්බ වුණා අර කියපු පැය භාගය තුල භාවනා කරලා. එතකොට ඒ කියන නිදහස ඒ කියන ප්‍රීතිය භුක්ති විඳින්න පටන් ගත්තාම තමයි අපිට තව දුරටත් මේක කරන්න උවමනාවක් ඇති වෙන්නේ. හැබැයි අපේ අර තියෙන දැනුමත් එක්ක එකතු වෙලා ඒ තියෙන ප්‍රීතිය දැකපු ගමන් ඕක ඇනලයිස් කරන්න පටන් ගත්තොත් එහෙම ආපහු අපි වැටෙනවා අර පරණ තාර්කික ඥානයට. එහෙම වුණොත් එහෙම මේක බෝරින් වෙන්න පුළුවන්. මම ඒකෙන් මූලිකවම කියන්න කැමතියි අපි ඔය ප්‍රීතිසුඛ කියන ලක්ෂණ වලට එකතු වෙන්න ඕන. ඒකයි බුදු පියාණන් වහන්සේ ඔබ දේශනා කරේ දේශනාවට දාලා තියෙන්නේ. පස්සද්ධි ගුණ ප්‍රීතිය කියලා කියන්නේ ඇත්තටම බොජ්ජංගයක්. නිකන් නෙවෙයි සමාධිය කියන්නේ බොජ්ජංගයක්. පස්සද්ධිය කියන්නේ බොජ්ජංගයක්. නිකම්ම නෙවෙයි. ඒක ඉතින් නිකම්ම කාරණාවක් නම් බුදු පියාණන් වහන්සේට ඕක පැත්තකින් තියන්නම් තිබ්බා. නමුත් මෙව තියෙන්න ඕනනවා. ඒකින්ද ඒව ඇනලයිස් කරන්න එපා. කියන යෝජනාව මම කරන්න කැමතියි. ඔබතුමී ගොඩක් දහම් දැනුම තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මනතරම් පුතා ඕවා භාවිතා කරන්න අපිට තැනක් එනවා අනාගතේ. එතකන් අපි සිහිය දියුණු කරගෙන යමු. මොකද තාමත් අපිට අර අපේ තියෙන සිතුවිල්ල දාගත්තාම ඒකේ කන්ට්‍රෝල් එකට හදාගන්න තාමත් අපි ස්ටේබල් නැති වෙන්න පුළුවන්. එින් එහාට අපිට අපිට යන්න බැරි වෙන්න පුළුවන්. එයා තාමත් අපිව එයාගේ වසගයට දාගන්න ස්වභාවයක ඉන්න පුළුවන්. නමුත් ඔබද මේ භාවනා කරද්දී ඒ කියන ස්වභාවයෙන් පැහැදිලිවටම නිදහස් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මම ආරාධනා කරන්න කැමතියි දවසකට විනාඩියක් මේකට යොදවන්න. විනාඩියක්. ඒ වැඩිත් එක එහෙම කරලා මේක බරක් හැටියට ගන්න එපා. මේ දවසේ හාමුදුරුවෝ කියනවානේ මහා කරදරයක් අප මේ ඉන්න නෙවෙයි. ඔබතුමීට ඇත්තටම මේක තුල තියෙන නිදහස බලන්න. ආන්ගේ නිදහස කියන එක හිතට ගත්තනම් ආන් ඒක හැමදාම හිතට ගන්න. හැමදාම උදේ නැගිටිනකොට හිතට ගන්න. ඒ වගේ සිතුවිල්ලක් හැමදාම තියාගන්න. අර හාමුදුරුවෝ මට කාලෙකින් දැන් හම්බ වුණේ නැහැ. ඒ වුණාට මම අදටත් ඒක මතක් කරනවා. උන්වහන්සේ මට ඒ දුන්න අවවාදය මොකද්ද? මහාන වෙන්න ගෙදරින් ආපු පළවෙනි දවසේ ඔබ වහන්සේගේ හිතේ තිබ්බ දෙයක් තියෙනවා නම් අන් ඒක මැරෙන අවසාන දවස් වෙනකම් ඒ විදිහටම තියාගන්න. මම තාමත් මම අද වෙනකම් මේ විදිහට ජීවත්. ඉතින් පුතේ ආන් ඒ වගේ ඔබතුමී හිතන්න පළවෙනිම භාවනාව පටන් ගත්ත දවසේ ඔබතුමීට තියෙන ඇති මොකක් හරි හොඳ හොඳ හොඳ යහපත් මහා පුදුමාකාර හැඟීමක් වගේ. ආන් ඒක පුරුදු කරන්න. ඒක නැවත නැවත වඩන්න. ඒක පාර පෙන්නාවි. භවනාව කරගෙන යනකොට අර වගේ පීති සහගත දේවල් එකතු වෙනකොට ටිකක් වැඩිපුර ඒකත් එක්ක රැඳිලා ඉන්න උත්සාහ කරන්න. ඉන් එහාට යන්න හදන්න එපා. මම හිතනවා දැනට අපි ඉන්න ස්වභාවයත් එක්ක ඒ කියන පීති සහගත අවස්ථාවන් වලට වෙලා මොහොතක් ඉන්න එකම අපිට දැනට නිවනක් කියලා විශ්වාස කරන්න. බුදුහාමුදුරුවෝ පවා අනාථපිණ්ඩික සිතුමාට කියනවා කාලෙන් කාලෙට කියනවා මෙහෙම කාලෙන් කාලෙට මේ සිතුමනි කාලෙන් කාලෙට ඔය ඔය මොනවාද විතදම සුඛ විහාරවලට සමවදින්න කියලා කියන්නේ. ඉතින් ආන් ඒ වගේ දෙයක් තියෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතය තුළ තියෙන හැලහැප්පිලි ප්‍රශ්න කරදර බාධක කියන ඒවාට පුදුමාකාර විදිහේ සහනයක් නිදහසක් භාවනාව තුළින් ලැබෙන විත්‍ය පුදුමයට තේරෙන්න පේන්න පටන් ඉතින් ඒකින්ද තනි නැහැ පුදුමේ. අනේක නම් කියන්න ඕන. ගොඩක් දුර රටක තමයි ඉන්නේ. ඒ වුණාට ඕක කරන්න දඟලන අය ඉන්නවා. ගිහි සහ පැවිදි කියන මේ දෙපැත්තෙන්ම. තව මහා පිරිසක් ඉන්නවා. ඒක හින්දා ඒකයි ඒත්තන්ගේ ಗುಣ සමාන වෙන්නේ. ඒකයි සුපටිපන්නෝ කියලා කිව්වහම මේ මුළු ලෝකෙම ඉන්නේ සුපටිපන්න. ඒකද ඒගොල්ලෝ ඔක්කොම යන්නේ එක අදහසකට නම් එකම තමයි පුතා. ආය වෙන මොකක්වත් ඒක හින්දා බය වෙන්න එපා. ඔකොම කරගෙන යමු. සමහර සමහර දාගන්න අදහස් එක බ්ලොක් කරන බවක් තියෙන්න පුළුවන්. තාර්කික මට්ටමේ මේක පුළුවන්. අන්න ඒ වගේ දෙයක් නම් හිතට එන්න පුළුවන්. ඒ ගැටයට අහු වෙන්න එපා කියලා මම යෝජනා කරන්නේ. ඊට වඩා මේක ඔබතුමීට දැනෙන්න තේරෙන්න පටන් ගන්න ඕනේ. මේක කොහොමද කියන්නේ ඥානතෝ හම් වික්කවේ පසතෝ කියලා කියනවා සූත්‍රේ මේක දැනගන්න පුළුවන් වෙන දෙයක් මේක ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් ආන් මේ ටික දැනගන්න බලන්න ඒකින්ද මම ආරාධනා කරනවා විනාඩියක් ඇති වැඩි දවසකට පුළුවන් වුණොත් ඒ විනාඩිය පොඩ්ඩක් දීර්ඝ කරගන්න බලන්න කොහොම නමුත් දවස තුල තියෙන හැලහැපිලි ටික ඔක්කොටම රිලීස් එක දෙන්න නම් භාවනාව කියන එක මම කියන්න කැමතියි ඒක නම් මම මොකම වගකීමෙන් කියන ඒකනම් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අපි හිතමුකෝ දැන් අර අර කියලා දෙනවා වගේ දවසේ තියෙන දේවල් ටික රිපීට් කරා කියන්නකො ඔබද මේක කරලා තියෙනවා. අපස්සට හිතුවා කියන්නකො මතක් කරා කියන්නකො. අන්න එතකොට හැලහැප්පිලි ටික අහුවේවි. අපිට මතක් වෙන්නේ ගොඩක් වෙලාවට හැලහැප්පිලි විතරයි මේ හිතේ ස්වභාවය. ඒක ඒ වුණාට කරපු හොඳ ඊටත් වඩා තියෙනවා නේද කියන එක තමත් පැත්තකින් පේන්න පටන් ගන්නවා. අන්න එතකොට අර අපේ ජීවිතය තුළ නොදකපු ලස්සන පැත්තක් දකින්න පටන් ගන්නවා. අන් ඒ වගේ ගොඩාක් ලක්ෂණ ගොඩාක් දේවල් ටික තියෙනවා. ඒකට අර හුරු කරන එකක් තමයි ඔය කමඨාන් වාර්තාවෙන්නුත් මම බලාපොරොත්තු වෙන්නේ. කොහොම නමුත් මම විශ්වාස කරනවා. මූලික කාලේ ටිකක් කොහොම අවුල් ගොඩක් තියෙන්න පුළුවන්. සමහර කාලවලදී භවනා කරන්න හිතෙන්න පුළුවන්, බෑ කියලා හිතෙන්න පුළුවන්, නිදිමතයි. එහෙම හිතෙන්න පුළුවන්. ගණක් නැහැ. චුට්ට චුට්ට කරන්න. ඒ යටි. සාමාන්‍ය ජීවිතයේ අර එදා මම කිව්වා වගේ කරන කියන වැඩ කටයුතු අතර පොඩ්ඩක් සිහියට අවධානය යොමු කරගන්න සිහිය ගැට ගන්න පුළුවන් මොන හරි දෙයක් කරගන්න බලන්න. අර අර අර වගේ ඇත්තන්ට නම් කතා බහ කරන්නේ බලන්නකො සතර සංග්‍රහ වස්තු කියන්නේ ඔබතුමියට කොහොමද භාවිතා කරන්න පුළුවන් ප්‍රිය වචනය අර්ථචර්යාව සම්මානාපතා අන්න ඒ වගේ ලක්ෂණ ඉතින් දානය සමහරක් හිතේ දීලා වුණා එහෙමත් ලැබෙනවා ඉතින් මේ මේ දේවල් පවා එතකොට ඇදලා දාගන්න ඕන භවනාවක් හැටියට මේ ධර්මයේ සිදු කරනවා කියන තැනටම දාගන්න බලන්න මේවා එතකොට ලියලා තියාගන්න ඕනේ නැති වෙන්න පුළුවන් නමුත් ලියලා තියාගත්තොත් ප්‍රශ්නකුත් නැහැ ඉතින් ඒ වගේ අර බලන්න එතකොට මම මම විශ්වාස කරන ඔබතුමී කියාවි කියලා අපේ හැමදෙන්නේ මට පරයන්කයට යන්න නම් එච්චර වෙලාවක් තිබ්බේ නෑ හැබැයි මම සාමාන්‍ය ජීවිතේ මෙන්න මේ විදිහට සීයෙන් හිටිය සංස මට එතකොට මෙන්න මේ වගේ දේවල් මෙහෙම මෙහෙම වෙන විදිහේ තේරුණා ආ ඒ දේවල් වලටම මේ මේ විදිහට කටයුතු කරා එහෙම වුණා මෙන්න මේ විදිහට මට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ආන් ඒ වගේ ටිකක් මම හිතනවා කියාවි කියලා ඒක එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. සාදු. ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙමයි. මටත් පොඩි කමටහන් හුඟා දුරට මට උත්තර ලැබුණා මගේ ප්‍රශ්නෙට. නමුත් මට තව පොඩ්ඩක් විසඳ ගන්න තියෙනවා. දැන් ඔය විදිහට අර මම භාවනාවට වාඩි වුණාම ආනපාන සතිය පැත්තකින් තියනවා හිතවිලි මොකුත් නැහැ. බොහොම ඇඟේ සැහැල්ලු ගතියක් තීති ගතියක් තියෙනවා භාවනා අරමුණු කිසිම දෙයක් එන්නේ නැහැ මට වේදනාවල්ද සිතට අරමුණුද මොකුත් නැහැ නමුත් ඒ තත්වය තියෙන තත්වයෙන් මට දවසක් වුණත් භාවනාවෙන් අහක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා එහෙමයි ඉතින් ඒක එකක්. ඒකට උත්තරේ මට ඔබ වහන්සේගේ කරුණාවන්ත මෛත්‍රී සහගත පිළිතුර ලැබුණාම මම ඒකටම අදාළ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඕන ඒක ඉදිරිපත් කරන්න. එතකොට දැන් මේක මේක ඕන තරම් වෙලා දවසක් කෑම වේලක් නැතුව උනත් දිගටම ඒ එතන මේ පොඩි ප්‍රීතියකුත් එක්ක මං හිතන්නේ සමාධියකුත් තියෙනවා එතන ඒ தත්යෙන් නමුත් භාවනා අරමුණු වේදනා අර කිසිම වේදනාවක් මේකක් දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා දිගටම. ඉතින් මම එහෙම දිගටම ඉන්දියේ යුතුයද නැත්නම් මොකද මේකට කරන්නේ කියන එක. ඔව් විශ්වාස කරනවා භවනාව දැන් අර අනුකුබ්බම් පරිචිතා යථා කියන්නේ නැහැ. අපි ඔය කියන කාය සංස්කාර ටික නිරුද්ධ වුණාම එක පැත්තකින් ඇත්තටම ওই කාය සංස්කාර වලට විරාගය ඇති කරගන්න අපි ඉගෙනගෙන තියෙනව නොදැනෙම. දන්නේම නැතුව. ඒකට රාගයක් කියලා කියන රාගය කියලා කියන්නේ කාමයේ වගේ තියෙන එහෙම නැති වුණාට නමුත් කැමැත්තක් එක්ක ඒවා තියාගන්න උත්සාහ කරන බවකුත් පේන්න පුළුවන්. මොකද සංසාරගතව තියෙන මේ දුක ඇත්තටම කියනවා නම් අපි කැමැත්තෙන් අරන් අපි දන්නවා ගොඩක් වෙලාවට ඒ පැත්තෙන් කිව්වොත් එහෙම මේකේ අවුලක් තියෙනවා කියලා තියෙන විත්ති දැන දැන ඒක ඒක කරන්න හදන බවක් තියෙන්න පුළුවන් කොහොම නමුත් භාවනාව තුළදී අපි ඔය කියන කාය සංස්කාර ටික නිරුද්ධ කරගන්නට පුළුවන් වුණාම අර කියන පීචසගත ස්වභාවයේ පේන බවයි අම කියන්නේ. එතකොට ඔය ප්‍රීතිය දැනගෙන ආනාපානේ දැනගන්නත් පුළුවන් වෙන ලක්ෂණයකට දෙන්න පුළුවන් කියලා කියනවා. වගේම ඔබතුමියට ඒ වෙලාවේ නෝටිස් කරන්න පුළුවන්කම කියලා පුළුවන් කමක් තියෙන ඉස්තිය කියනවා. කොයිද කියන්නේ හිත දිහා වුණ. එතකොට හිතේ තියෙන සකස් කිරීම මොනවා හරි තියෙනවා නම් ඒව වුණත් දැනගන්න පුළුවන්. නමුත් අවබෝධ මේ කියන්නේ එහෙම එකකුත් නෑ අපේ හැඳුරුනේ කියලා. එතකොට ඊළඟට බුදුහාමුදුර අපිට උගන්වනවාම බලන්න දැන් අර ආනාපානයේ අවසාන කොටස් වල තියෙනව නේද? අර විරාගානුපස්සී, නිරෝධානුපස්සී, අනිච්ඡානුපස්සී සහ පටිනිස්සග්ගානුපස්සී. අන්න ඒ වගේ ලක්ෂණ කීපයක් කියනවා. එතකොට අපි අර මූලිකව ප්‍රීතිය දැනගෙන ආනාපානය දැනගන්න එකේ ශරීරය තුල තියෙන අර සැප ස්වභාවය දැනගෙන ආනාපානය දැනගන්න එකේ ඊට කලින් කිව්වොත් ශරීරය තුල තියෙන වේදනාවල් දැනගෙන ආනාපානය දැනගන්න එකෙන් ඒ දේවල් වලින් ඉගෙන ගන්න එක තමයි ඒ ඉගෙනගත්ත කාරණා ටික තමයි අතන අර තියෙන්නේ ඒ මොනවද විරාගය දැනගෙන ආස්වාසිය දැනගන්න ආස්වාසියට අපිට රාගයක් ඇති කරගෙන ආස්වාසියට යන්නත් පුළුවන් මේක එතකොට ටිකක් එක්තරා විදිහකට දැන් ටෙක්නිකල් බවකුත් වෙනවා. කොහොම නමුත් ඒක එක පැත්තකින් ඒකට නොඇලීම ප්‍රකට කරගෙන ආනාපානය බලන්න කියන තැනකට එන්න පුළුවන්. එහෙම වුණාම අර ඒකාකාර ආනාපානය දකින්නවා සහ ප්‍රීතිය දකින්නවා කියන ඒ ඒ ලක්ෂණයෙන් ඒ ඒ කෝණයෙන් ඒ දර්ශනයෙන් අපි චුට්ටක් නිදහස් වෙනවා. ඒ දර්ශනයෙන් නිදහස් වෙලා ඔන්න පේන්න පටන් ගන්නවා මේකට දැන් මම මේ ඇලීමක් තියනවාද මේ තියෙන පීතියට හෝ මේ තියෙන ආනපන. අන්න ඒ කියන ලක්ෂණ ටික අපි පේන්න පටන් ගන්නවා. එතකොට දැන් අපිට මනස විවෘත වෙලා තියෙන තවත් අවස්ථාවක් එනවා. තව ස්තරයක් වගේ එකක් එනවා. මේක විරාගය ප්‍රකට කරගෙන දකින්නවාද එහෙම නැතිද මම හිතනවා ඔන්න ඔය වගේ ලක්ෂණ ටිකක් අර ධමානුපස්සනාවට අදාළ කොටස් ටික වගේ ටික පොගුතුනේ පුරුදු කරලා තියෙන්න ඕන. හැබැයි බාගදා ඔය කියන හැටියට තවමත් ඒක නෝටිස් නොවෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. එහෙම වුණාම අපි බලමු මේ ආනාපානයෙන් ඔය කියන ලක්ෂණ ප්‍රකට වෙනවද කියලා. ඊට කලින් අපි කරේ මේවා හිතින් මෙනෙහි කරන්න උත්සාහ කරපු එක. නමුත් දැන් මෙනෙහි කරන්නේ නැහැ. ඒ මෙනෙහි වෙනේ වගේ මේ ලක්ෂණ තියෙනවද කියලා අපි උරගාලා බලන්න පටන් ගන්නවා. ඊට කලින් කරේ මම ආයි කියන්නම් ඊට කලින් කරේ මෙව මෙනෙහි කරන්න උත්සාහ කරපු එක ඇහැට මම විරාගය ඇති කර ගන්න ඕන ඇහැ අනිත්‍යයි කන අනිත්‍යයි ඒ වගේ අපි හිතන්න පටන් ගත්තා. නමුත් දැන් එහෙම නැහැ. දැන් මේ ප්‍රකට වෙන දේවල් වලට මන් තුල තියෙන සංඥාව මොකක්ද? මන් තුල තියෙන අදහස මොකක්ද කියන එක දැන් අපි බලා ගන්න බලමු. එහෙම වුණොත් අපිට ආනාපානය බලන්න පුළුවන් වෙවි. විරාගයට යනවා ආනාපානෙට. අර ඉස්සෙල්ලා අපි අර අර පීතියට යනවා ආනාපානයට එනවා වගේ ඒක පුරුදු කළා වගේ ඊළඟට දැන් අපිට බලන්න පුළුවන් වෙවි. හා එහෙනම් මම දැන් ආනාපානය බලන්නේ ප්‍රීතිය කියන කණ්ණාඩිය දාගෙනද විරාගය කියන කණ්ණාඩිය දාගෙනද කියලා ආන් මේ විදිහට අන්න එහෙම බලනකොට ඕක නිරෝධයකට යන විදිහක් ඕක ඒකෙන් නික්මෙන්නට උත්සාහ කරන විදිහක් ප්‍රකට වෙන්න ගනීවි ඒක නිත්‍ය හැටියට තියෙනවද නැත්නම් මේක තුල තියෙන අනිත්‍ය ස්වභාවය අපිට පේන්න තේරෙන්න ප්‍රකට වෙන්න දකින්න අපි පටන් ගන්නවද දකින්නවද කියන එක පේන්න ගනීවි වගේම ඒකෙන් නිදහස් වෙලා ඒකෙන් බැහැර වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ නිදහස් වෙන එක බැහැර වෙන එක ඔය හරියදී අපිට තේරුම් ගන්න පුළුවන් සමහරක් කෙනෙක් ශාරීරික වේදනාව වෙන්න පුළුවන් සිතවිලි වෙන්න පුළුවන් සද්දබද්ද වෙන්න පුළුවන් තව මොනවාද ශරීරය තුල තියෙන අර පීතිසහගත සුඛසහගත ස්වභාවයෙන් වෙන්න පුළුවන් මනසේ තියෙන සුඛසහගත පීතිසහගත මොනවා හරි එහෙම ස්වභාවයෙන් වෙන්න පුළුවන් ඒ දේවල් ටික බැහැර කරනවද ඒ දේවල් බැහැර කර කර ආනාපානය දකින්නවද නැත්නම් ඒ දේවල් ටික ග්‍රහණය කරගෙන ආනාපානය දකින්නවද වගේ කියන ආන් ඒ වගේ හරි පුදුමාකාර මේක තාර්කික නැහැ පුදුමාකාර දාර්ශනික තැනකට අපි අරගෙන අන්න එහෙම වුණාට පස්සේ තේරෙවි එහෙනම් මෙච්චර කාලයක් අපි ආනාපානය දකින්නවා කියලා කොරලා තියෙන්නේ ඔය කියන ධම්මානුපස්සනාවේ ටික තමයි නේද කියලා. අන්න ඒකයි අර ගේසතිත් මම කිව්වේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතයේ වගේ එකක් නෝ තමයි කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඔබතුමියගේ භාවනාව තුළ බලන්නම් මේ මේ වගේ ලක්ෂණ ටිකකට ප්‍රකට ප්‍රකට වීමක් කරගන්න පුළුවන්ද කියලා. එතකොට ඒ කියන්නේ දැන් මට තේරෙන හැටියට ඔබතුමියගේ හිත අර කියන ආනපානය යන්තම් හෝ තියෙනකන් ප්‍රීතියකුත් තියෙනවා. එතකොට හිත ওই තැන් දෙකේ දුවන බවක් තමයි ඔබතුමිය කියන්නේ. එතකොට ඔබතුමියට පේනවා, තේරෙනවා, දැනෙනවා, දැනගන්නවා. සිතුවිලි නැහැ, ඒවට දුවන්නේ නැහැ. අනිත් ඒවා නැහැ, ඒවට යන්නේ නැහැ. නමුත් මේ දෙකේ තුල ඕන තරම් කාලයක් ඉන්නත් පුළුවන් කියලා. ඒ ඉන්න පුළුවන් එක බොහොම හොඳ දෙයක්. වගේම ඒක කියන්න ඕන හොඳ සමාධියක් කියලා පැහැදිලිවට. හොඳ tempat භාවයක්. වගේම ඔය කියන tempat භාවයට එන්න අපි අර කාය සංකාර කියන ඒවා අනිත්‍ය හැටියට දැකලා ඒවට විරාගය ඇති කරගෙන ඒම ගොඩාක් වැඩපිළිවෙලක් කරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ඉදිරියටත් ඒ කියන වැඩපිළිවෙලමයි ඉදිරියට කරගෙන යන්න තියෙන්නේ. ඒ කරගෙන යන විදිහයි බුදු පියාණන් වහන්සේ අර ආනාපාන සතිය තුළ අර ධම්මානුපස්සන කොටස තුළ අර විදිහට කියලා දෙන්නේ කියලා මම කියන්න කැමතියි. එතකොට ඒ ටිකෙන් තමයි අපි ගාව තියෙන දෘෂ්ටිය. අපි ගාව තියෙන දැක්ම. මේ ශරීරය ගැන ඕ සකයි කියලා කියන්නේ. එන්නේ ඒ දැක්ම ඔව් ප්‍රකට වෙන්න එළියට එන්න පටන් ගන්න ඔන්න ඔය කතන්දර වලින් තමයි. උතන උතන ලොකු කොහොමද කියන්නේ? උතන ලොකු ලොකු විදිහේ පරිවර්තන තේරුම් ගැනීම වගේ දේවල් අපිට ඇති කරවන්න හදන්න පුළුවන්. මොකද ආරෂ්ඨාංගික මාර්ගයේ කාරණා දෙකක් තියෙනවනේ වැහිලා තියෙන, පේන්නේ නැති සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියලා. අන්න ඒ වගේ දේවල් ටික ප්‍රකට වෙන්න පටන් ගනීවි සම්මා ඥාන කියලා කියන්නේ එතකොට මේවාට අපි තුල තියෙන රාගයක්ද තියෙන්නේ විරාගයක්ද මේවා මම නිරෝධය කරගන්න කෙනෙක්ද නැත්නම් අවිරෝධය කරගන්න කෙනෙක්ද මේවා අනිත්‍ය හැටියට දකින්න කෙනෙක්ද නිත්‍ය හැටියට දකින්න කෙනෙක්ද මේවා අටිනිස්සග්ගේ කරන කෙනෙක්ද අතහැරින බැහැර කරන කෙනෙක්ද නැත්නම් නිස්සග්ගේ කරන කරන කෙනෙක්ද අන්න එහෙම කියන එක අපිට දකින්න තේරෙන්න පේන්න පටන් ගන්නවා ඉතින් මේක මේක ඇත්තටම කියන්න ඕන අර කමඨහං වார்த்தාව කියන එකේ අපි අර කොහොමද ඉංග්‍රීසියෙන් වචනයක් තියෙන on the spot කියලා නැත්නම් ලප් and lock කියලා කියනවා සිංහලෙන් අපිට. සිංහලද මන් දන්නේ ඉංග්‍රීසි මන් දන්නේ මොකක් හරි කමක්. ලොකහොඳ තමයි කියන්නේ තමයි හඳුන. ඒ වගේ අපි අර එම මොහොතේදීම අපි ගාව තියෙන අදහසට තියෙන ප්‍රතිචාරය දකින්න පටන් එම මොහොතේදීම ඒ වෙලාවෙදීම ඒක කරගන්න ඇත්තටම ওই තරමේ හිතේ tempක්ම ඇති කර ගන්නට උවමනා වෙනවාමයි අනිවාර්යයෙන්. එහෙම නැත්නම් අපි ආපහු අර කල්පනා කරන ලෝකෙට වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් ආපහු අර පඹ ගාලෙම තමයි. ඉතින් ඒකෙහිඳ මම යෝජනා කරන්න කැමති ඔය වගේ සරයකට එන්න පුළුවන් නම් මම මේක ඇත්තටම බොහොම හොඳ දෙයක්. බොහොම සන්තෝෂදායී දෙයක්. වගේම ඔබතුමී දන්නවා ඒක තුල තියෙන ඉදහස කොච්චරද කියලා පොත උපතක ලියන්න බැරි වුණාට. ඒකත් එක්කම තාමත් අර අම්මා ඔය අහන ප්‍රශ්නෙත් එක්ක මම විශ්වාස කරනවා නමුත් තවමත් ඕකේ ASCII තියෙනවා මොකක් හරි විසඳ ගන්න බැරි වෙච්ච පසල් එකක්. විසඳ බැරි විදිහේ බැරි වෙච්ච විදිහේ ප්‍රහේලිකාවකුත් තාම තියෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඒක තමයි අර ටික කියලා. මොකද තාමත් ඒ අර ප්‍රීතිය කියන එක අභිරමණය හෝ රාගයට ගන්න වෙන්න පුළුවන්. රාගය කියලා කියන්නේ සාමාන්‍ය තියෙන ලෝකයේ තියෙන කාමයේ නෙවෙයි මේ කියන්නේ. ඒක තුල බොහොම තියෙන බොහොම සියුම් සංඥාවක්. සමහරකට ඒක තුල තියෙන මනාපයක් ඒක ඒක තියෙනවා කියන හැඟීමක්. වගේ දෙයක් වෙන්නත් පුළුවන් භාගදා. ඉතින් ආන් ඒ වගේ මම විශ්වාස කරනවා ඔබතුමියට ඒ කියන ලක්ෂණ ටික ප්‍රකට කරගෙන ආනාපානය දකින්න හෝ ආනාපානය නැතිකම දකින්න පුළුවන් අවස්ථාවකට ඒ කියන. එතකොට මේ හැම අවස්ථාවකදීම බුදු පියාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ මේ මේ මේ හිත තවදුරටත් විකාශය කරගන්න එක. නමුත් ඒ විකාශය කරගත්තාම අවසානයේදී මොකක්වත්ම නැත. මොන් මොකයි මේකේ පොයින්ට්. අපි විකාශය කරගෙන හොයාගෙන බලාගෙන අවසාන මේවා කරගෙන යනකොට අවසානයේදී මොකක්වත් නැත කියන තැනකට එනවා. මොකද තාමත් අපිට දෙයක් තියෙනවා. හුස්මක් තියෙනවා, පීතියක් තියෙනවා, සුඛයක් තියෙනවා, හිත නැති බවක් තියෙනවා, ශරීරේ නැති බවක් තියෙනවා, සිතවිල්ල නැති බවක් තියෙනවා. ඒ වගේ ටිකක් තියෙනවා නේද? නමුත් ඕකේ තව දුරටත් යනකොට අහුවේවි මොකක්වත් නැතිකමකුත් තියෙනවා කියන. අපි හිතමු එහෙම තැනක් අල්ලගන්න පුළුවන් වෙයි කියලා. මම හිතනවා ඔබතුමීගේ ප්‍රශ්න මම තේරුම් ගත්ත හැටියට ඔය උත්තරේ තමයි දෙන්න පුළුවන් වෙන්නේ කියලා. සවිනහස ඔය මට ප්‍රීතිය කියලා තියෙන එක දැන් දැනගන්න දැනින්නේ මට සැනසෙල්ලක් වස්. සාදු අනිවාර්යෙන්. ඇතුව මේ මා කවදාවත් මගේ ඇත්තටම ස්වාමීන් වහන්සේ පුදුම දෙයක් ඇති එක්කෙනෙක් මම කවදාවත් ප්‍රීතියක් භුක්ති විඳලා නෑ මගේ ජීවිතේ. මෙහෙමයි යම්. පැහැදිලියට වෙන්න පුළුවන්. පැහැදිලියට අනිවාර්යෙන්ම. ඒක ඒ විදිහෙම මම අනුමත කරනවා. ඒක හරියටම හරි. කොයි දේ වුණත් ඇයි හැමෝම අහනවා ඇයි ඔයාට සත්‍ය සතුටු නැද්ද මේ දේ වුණාට කියලා ඉතින් මම නිකන් උත්තරයක් නොදී ඉන්න. නමුත් නම් හිතේ අසතුටුකුත් නැහැ සතුටුකුත් නැහැ එතන. ඒක නිකන් අර ඉබේට හම්බෙච්ච දෙයක් වගේ තිවිච්ච දෙයක් මුළු ජීවිතේ තුලම. එහෙමයි. එහෙමයි. ඉතින් ඇත්තටම බලන්න ඒ වගේ ස්වභාවයක් තුල අපිට ඉන්න පුළුවන් නම් ප්‍රමාණවත් වෙනවා. නමුත් අපි බලමු අපි තවදුරටත් මොකක් හරි දෙයක් ඔගේ අස්සේ හිර වෙලා හිටියා කියන්නකො තිබුණා කියන්නකො අපි ඇදලා ගන්න බලමු මේ ටිකක් තමයි. ඒ ටිකත් ඇදලා ගන්න බලමු. මොකද බුදුහාමුදුරන්ගේ බෙහෙත් තවමත් තියෙනවා. තාමත් අපිට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. ඒකෙ හින්දා අපි බලමු මොකක් හරි එකක් එළියට ගන්න පුළුවන් වෙවියා. ඒක මට අවසරයි ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් විසඳ ගන්න තියෙනවා. දැන් අපි ඔය මේ සියල් සියලුම දේ වාදුරට අත්හැරිලා තියෙන තත්ත්වයක් තියෙනවානේ. එතකොට ඒ தත්ත්වය තුල කොච්චර අත්තරුණයි කිව්වත් පංච උපාදානස්කන්ධය පංචස්කන්ධයක් වීමට නම් රහත් විය යුතුයම නේද? නෑ අපි තාමම මේක පොතෙන් හොයනවා මං හිතන්නේ. එතන ඔගේ අවුල තියෙන්නේ. ඕක සාමාන්‍ය භාවනාව තුල සිදු කරගෙන යනව නම් ඒක භාවනාව තුලදී සිද්ධ වෙන විත්‍ය අපිට තේරෙන්නේ. සරල විදිහට කිව්වොත් භාවනාවේදී අපි රහත් වෙන විදිය තේරෙන්නේ. නිකම්ම මම කියන්නේ නමුත් ඒක සාමාන්‍ය ජීවිතයේදී අපි විශ්වාස නොකරන තැනකට එන්න පුළුවන් ඒක කාටත් වෙන්න පුළුවන් දෙයක් මට මතකයි මං භාවනාවට ගිය මුල්ම කාලේ කොයි සිටි ලෙල්ලු කිසි රත්නපුරේට එහෙදී ඔය සාංශය කියනවා ඔයගොල්ලෝ ඉතින් rahat වෙනවා භාවනාවේදී නමුත් ඉතින් සාමාන්‍ය ලෝකෙට ආපුවම ඒක තියාගන්න බෑනේ කියලා. මංසේ කඳුබඩ භාවනාව තමයි කළේ. ඉතින් කොහොම නමුත් අර අපි අපි ඒ ලබාගෙන තියෙන දේවල් ටික ඒ විදිහටම බිඳ දරා ගන්න නිකන් මනාප නෑ වගේ මොකද්ද වන්නේ එහෙම ලක්ෂණයක් තියෙන්න පුළුවන් සමහරකට ලාංකික අපේ තිය ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ තියෙනවා අපිට මේක අර කොහෙන් හරි ප්‍රකට කරගන්න ඕන වෙන්න පුළුවන් පොතකින් ඒ ඒ ඒ කියන අසරණ කම තුලාම අපි ගොඩක් වෙලාවට හැංගිලා ඉන්නවා හිර වෙලා ඉන්නවා නමුත් ටිකක් හිතන්නකෝ අපි හරියටම දන්නවා නම් මේක තුල මේ වගේ කෙලෙස් තියෙනවා ඕ මේ වගේ කෙලෙස් නැහැ කියනවා. එහෙමනම් අම්මේ අපි දන්නවා එතන පංචපාදන ස්කන්ධය කියන එක ඇත්තටම තියෙනවනම් තියෙන්නේ මොන වගේද කියලා. දැන් අම්මා ඔය කියන සාහලයට බැලුවොත් එහෙම වේදනාව සම්බන්ධයෙන් අපිට එහෙම ඇල්මක් නැතිනම් සංඥාවක් ගැන එහෙම ඇල්මක් නැතිනම් අර යම් කිසි පොඩි සංකාර කීපයක් තියෙන්න පුළුවන් ආනාපාන සතිය සහ අර අර පීති සාගත සහ සුඛ සාගත ස්වභාවයන් ගැන වගේම ඒකත් එක්ක චුට්ටක් හිතෙන ස්වභාවයක් තියෙන්න පුළුවන් අර විඥානේ පැත්තට. ඒ වුණාට අපි කල්පනා කරන්න ගන්නවා එතකොට මේක නැති වෙන්නේ කොහොමද? ආන් ඒ වගේ එකක්. අර එතකොට කොහොමද? එහෙමනම් කොහොමද? ඊට පස්සේ මොකක්ද? ආන් ඒ වගේ දේවල් එක්ක තමයි භාෂාවක් ඉදිරියට අරන්නේ. ඉතින් මේක ධර්මය එතකොට මේ අර සාමාන්‍ය ලෝකයේ තියෙන භාෂාවේ මට්ටමෙන් මම හිතනවා එහාට ගිය එකක්. ඒකයි බුදු පියාණන් වහන්සේ පවා රහත් වෙච්ච කෙනාට මොකද්ද වෙන්නේ? ඒ කෙනා ආය පහ උපදිනවද? නැද්ද? බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? මිනිස්සෙද්ද දෙයියද? ඔය තියෙන ප්‍රශ්න වලට උන්වහන්සේ එච්චර ඇල්මක් නොදක්වන බවක් තියෙනවා. හේතුව මේක අපි නිවැරදි ආකාරයෙන් කරගෙන ගියා නම් සංසාරගතව අපිට තිබිච්ච දුකක් තිබ්බ කියන්නකෝ උදාහරණයක් ඇටියට දැන් කවුරු හරි කෙනෙක් ගොඩාක් තරහකින් හිටිය කියන්නේ ජීවිත කාලේ පුරාටම තරහකින් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා එයා ඉගෙන ගන්නවා කියන්නකො තරහක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා. එහෙනම් එච්චරයි. එයා ඒකෙන් නිදහස්ුණා එච්චරයි. ආයෙ මං හිතන්නේ නැහැ ඒකට වෙන මොනවත් දෙයක් වුණා වෙන්න ඕන වෙයි කියලා. හැබැයි අපිට ඒක අර ගොඩක් වෙලාවට මොකක්ද මදි පුංචි ගමක් වගේ තියෙන්න පුළුවන් අර ලාංකීයත් ඒක. ඉතින් මම හිතනවා මේ ඒක අර පොතෙන්ම මේක තාමත් අර හොයන්න උත්සාහ කරන එක කියලා. මොකද අපි ගාව තියෙනවා මේක. අර පංච පංච ඉන්ද්‍රියන් අපි ගාව තියෙනවා. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඒවා තියෙනවා. නමුත් අපි මේ ලබා ගන්න ලබාගෙන තියෙන සිහිය තුල අපිට දුකෙන් නිදහස් වීමක් තියෙනවා කියන එක අපි තාම විශ්වාස නොකරනවා වෙන්න ඊට වඩා බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් ආ මේකේ මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වේ නෑ නේ අර සංසේ. ආන් මේ වගේ අදහසක් තියෙනවා. ඒකිට ඒකිට අපේ අසරණකම ඕ අසරණකම ඊට වඩාම ඇත්තටම බැලුවොත් එහෙම අපි ගොඩක් වෙලාවට නිවි සැනසෙ ඉන්න බවක් තේරෙන්න පුළුවන්. අර ඒක අපි විශ්වාස කරන්නේ නැහැ වගේ වෙන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මෙහෙමයි ওই පංච බල නෑ පංච ඉන්ද්‍රිය ටික තේරුම් ගත්තොත් තමයි යෝග පංච බලයක් වෙන්නේ. ඒක ඒක එහෙම මෙච්චරයි මට 100කට 100ේ මට්ටම මෙච්චරයි. සති සමාධි සති මොකද්ද කියන්නේ පංච බල මොනවාද? සද්ධා වීර්ය සසුමති පඤ්ඤා. සද්ධාව මෙච්චරයි තියෙන්නේ. මගේ විශ්වාසය මෙච්ච මෙපමණයි තියෙන්නේ කියලා දන්නේ නැත්නම්, වීර්යය මෙච්චරයි කියලා දන්නේ නැත්නම්, සිහිය මෙච්චරයි කියලා දන්නේ නැත්නම්, හිතේ තැම්පත්කම මෙච්චරයි මට තියෙන්නේ කියලා දන්නේ නැත්නම්, ඇත්තම තියෙන ස්වභාවය මට තියෙන දහම් දැනුම මෙච්චරයි කියලා හරියටම දන්නේ නැති නම් දහම් දැනුම කියලා කියන්නේ පොතේ පතේ දැනුම නෙවෙයි, PhD එකක් නෙවෙයි. ඇත්තටම ප්‍රශ්නයක් එනකොට බුදුහාමුදුරන්ගේ දේශනාව මම මේ විදිහට පාවිච්චි කරනවා නැත්නම් මේ විදිහට භාවිතා කරනවද නැද්ද කියන එක දන්නේ නැත්නම් මధుරුවෙක් දැක්කම රටාස් ගාලා ගහන එකක් නම් හිතට එන්නේ ඒක තමයි අපි ගාව තියෙන ප්‍රඥාව ඇත්තට නමුත් මధుරුව දකින්නකොට හිතට එනවනම් නෑ මම ගැහැව්වොත් එයාගේ ජීවිතේ විනාශ වෙනවා ඒක හරියට මගේ ජීවිතේ විනාශ වෙනවා හාම සමානයි ආන් එහෙම එකක් හිතෙනවනම් අන්න එයාගේ තියෙන ඒ ප්‍රඥාවේ මට්ටම ඉතින් අපි ඒ තියෙන මට්ටම තීරුම් ගත්තොත් තමයි යන්නේ ඕක බලයක් කරගන්න පුළුවන් ඉතින් ඒ වගේ විශ්වාස කරනවා දැනට අපිට මේ තියෙන ප්‍රමාණය ඇති වෙනවා. ඇත්තම කිව්වොත් එහෙම අපි ධර්මයේ තුල ඇත්තම කියනවා නම් අපිට උගන්වන්නේ බලන්නකෝ අර විතකසන්තන් සූත්‍රයේ ලස්සන කතාවක් කියනවා දුවන කෙනා හිතනවලු වැයි දුවන්නේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යන කෙනා හිතනවලු පොඩ්ඩක් පාඩි වෙන්න ඕන. පාඩි වෙන කෙනා හිතනවලු ඇලුනා නම් හොඳයි. ආන් ඒ වගේ මේ දේවල් වලින් චුට්ට චුට්ට බැහැර වෙන නිදහස් වෙනවා. එහෙම වුණාම අපිට අවසානයේදී තේරෙවි සමහරක් විටක අපි මෙච්චර කාලයක් දුකෙන් නිදහස් වෙලා වගේ හිටියා වුණාට අපි ඒක තුල තවත් මොකද්ද එකක් හොයාපු හන්දා ඒ ඒ දුකේ නිදහස් වීම තුල තියෙන මේ ප්‍රීතිය භුක්ති විඳින්න අපිට නොහැකි කමක් තිබ්බ නේද කියන්නේ. මොකද අපි ඊට වඩා තවත් දෙයක් හිත යටින් නිකන් අර ඇද්දා වගේ බලාපොරොත්තු වුණා වගේ තියෙන්න පුළුවන්. ආන් ඒකෙන්ද. ඉතින් ඇනලයිස් කරලා බැලුවොත් වචනෙම කිව්වොත් එහෙම හොයලා බැලුවොත් එහෙම අපි ඇත්තටම ඉන්න ජීවිතය තුළ එහෙම එකකින් නිදහස් වීමක් තියෙනවා නම් එච්චරයි. එච්චරයි. එච්චරමයි ඕන. හැබැයි අර පොතෙන් බලාපොරොත්තු වෙනවා නම් ආ නෑ මේක පොතේ කියන්න ඕන රහතන් වහන්සේලාට විතරයි මේක කරන්න පුළුවන්. මට මතකයි විතක්ක සම්ඩාන සූත්‍රය ගැන මම ඒ කාලේ හාමුදුරුවෝත් එක්ක කතා කරලා දුන්නාසෙලා මට බෑන්නා. ඕක කරන්න පුළුවන් මේ සාමාන්‍ය මේ කෘතඥ වහන්සේට කියලා. නමුත් ඉතින් ඒකේ තියෙන එක ඇත්තටම කරන්න පුළුවන් අපිට. බැරි කමක් නෑ. දේදාවිතක්ක සූත්‍රවල තියෙනව කරන්න පුළුවන් අපිට. බැරි කම. ඉතින් ඒ වගේ යන්නේ අප්‍රිකාව තියෙන අර මම හිතනවා සද්ධාව වගේ ලක්ෂණ ටික අපි නැවත නැවත උරගා බලන්න හදන එක හොඳයි කියලා. එතකොට මේ කියන සද්ධා ලක්ෂණ අර අර මූලිකව හිතන අර ගමේ ගොඩේ කෙනෙක්ට කිව්වොත් එන්නේ පණිනව නෙවෙයි යා. කිව්වොත් මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරන්ට තියෙන ශ්‍රද්ධාව මොකද්ද? අනේ අර විහාරේ ඉන්නේ එහෙම කියන්නේ. තව කෙනෙක් කියන්න පුළුවන්. අපි හරි කිවිසෝ ගාතාව කියලා වදින්නේ. කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් ආ. ආමුදුරුව කියන්නේ මේ මේ ಗುಣ තිබ්බ කෙනෙක් නේ අප්පා. මෙහෙම මෙහෙමනේ කියලා. තවත් කෙනෙක් කියන්න පුළුවන් ආමුදුරජානන් වහන්සේ මෙන්න මෙහෙම ධර්මයක් දේශනා කරා. ඒක මම පුරුදු කරනවා. ඇත්තටම ඒක ඒක එහෙම කරනකොට මට මාරම මාරම සහනයක් තියෙනවා. ඒ කාලේ මම සිල් කැඩුවා. දැන් මම සිල් සමාදන් වෙනවා. දැන් මට ඒකෙන් ලොකු සහනයක් නිදහසක් තියෙනවා. එතකොට මේ කියා කීප දෙනාගේ සද්ධා මට්ටම් හරි වෙනස්. ආන් ඒ වගේ භාවනාව තුළදී අපිට අපිට එන එන ඒ ඒ ඒ ඒ දේවල් අර අපි විශ්වාස කරන්න පටන් ගන්නවා. එතකොට මේවා කරලා තියෙන්නේ මිත්‍ය හැටියට නෙවෙයිනේ මම පාල නෙවෙයිනේ අම්මා. එතකොට අපි පිළිහිරලා තියෙන්නේ සම්මා දිට්ඨිය මත නම් මේවා ස්ථිර හැටියට අරගෙන නැතිනම් ඉතින් කරලා තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන ඔය අරහත්ගේ මාර්ගයේ ගමන් කරන විදිහ නම් ඒක තුලින් ලැබෙන සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඒවා ඒවා ලැබෙන ඔහොමනේ කොහොම කරන්නේ නිවන කියලා කියන්නේ රිවර්ස් එකක් මම දැක්ක ඩීවිල් එක ගහලා තිබ්බා ආදරයට බ්‍රේක් නැහැ ජීවිතයට රිවර්ස් නැහැ කියලා. එහෙමකුත් නැහැ අපේ ජීවිතයට රිවර්ස් තියෙනවා. මිනිස්සු ආපහු හැදෙන්නේ හැදෙන්නේ. අඟුලිමාල්ල මිනිමරෝ වුණාට පස්සේ රහතන් වහන්සේලා උනේ ජීවිතය ආපහු අලුතෙන් හදාගත්තේ. මම කියන්න කැමති ආදරයට බ්‍රේක් නැහැ. මම දන්නේ ඒක ගැන කොහොම නමුත් නිවනට රිවර්ස් නැහැ කියලා. අන්න ඒක නම් හරි කතාව. මොකද නිවන කියොත් ආපහු රිවර්ස් එකක් නැහැ. ඒකේ ආය ආය ආය ඒක රිවර්ස් ගියර එකක් නැහැ. ඒකේ කෙලිම මොකක්වත් නැහැ. අතන මට තේරෙන්නේ නැහැ කියන කියට. කොහොම නමුත් මේවා අර සමාජචරයට ලක් කරනව නෙවෙයි ශ්‍රද්ධාවෙන් ගන්න උන කාරණා කොහොම නමුත් අපි විශ්වාස කරන්න පටන් ගමවානේ මේ තුල මේ මේ තියෙන ස්වභාවය තුල අපි ඇත්තටම දුකෙන් නිදහස් වීමක් භුක්ති විඳිනවා නම් අන්න ඒක තමයි සැබෑ දුක සහ ඒක තමයි මේ දුකේ නිදහස් වීම. ඊට වඩා තවමත් අර අපේ හිත අරාදින්න පුළුවන්. අපේ හිත අපිට කතා බහ කරලා කියන්න පුළුවන් මේක හොයන්න ඕන මේක මෙහෙම එකක් නෑ නේද කියලා සැක මාත්‍රයකට ඇදලා දාන්න වගේ දෙයක් තියෙන්න පුළුවන්. නමුත් හිතන්න දෙයක්වත් නැහැ මෙතන. නැති විත්‍යයක් තේරෙනවා. නමුත් මොකද්ද ඔය එකක් ආපහු දාන්නත් හිතෙන්න මම හිතනවා ඒකට හේතුව කියලා අපේ අර අපි ගාව තියෙන ඒ කාරණාව පිළිබඳව තියෙන සද්ධා මාත්‍ර තුල තියෙන අනුලුහුඩුකම් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. බලමු මේ ටික විශ්වාස කරන්න. මේ ටික මේ ටික පිළිගන්න. එහෙම වුණාම මේ ඇතිනේ කියන තැනකට අපි එන්න පටන් ගන්නවා. ඒ වුණාම මම හිතන්නේ සෝතාපන්න වුණත් අපි නිවන් දැක්ක වගේ නේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ ස්වාමීනි ඔබ වහන්සේට තෙරුවන් සරණයි බොහොම පිං ඔබ වහන්සේගේ දේශනාවෙන් මට ගොඩක් උත්තර හම්බුණා ඒත් මං හිතුවා පොඩ්ඩක් කාලා බලන්න ඕනේ. සාදු සාදු මුක්තාවක සාදු සාදු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.